මේ වැඩමුළුවකදී අපි කරන්නේ ධර්ම දේශනාවල් සියල්ලම දේශනා මාලාවක් විදිහට දේශනාවලියක් විදියට එකින් එකට එකින් එකට yaadන ආකාරයෙන් තමයි පවත්වන්නේ. ඒකට අපි සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන එකම වහලයක්කට එකම පිරිසක් නැවත නැවත හමු වෙන නිසා මේ මාතෘකාව දිගේ දවසින් දවස දවසින් දවස ගැඹුරකට අතුලාන්තිකට බැස ගැනීමයි කරන්නේ. ඉතින් මේ වැඩමුළුව සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලදුව පසුව සංගීතීකාරක ස්වාමින් වහන්සේලා විසින් ගෝපාලක සූත්‍රයයි නම් කරන ලද වටිනා සූත්‍රයක් මේ සූත්‍රයේ පොත්පත් බලන අයගේ දැන ගැනීම සඳහා මතක් කරනවා නම් සරුවචන භාසිතයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේ 11 කාරණා දක්වන පොතේ සටහන් වෙලා තියෙනවා මේ සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ එවකට ඉන්දියාවේ පැවතිච්ච සම්මා ආජීවයට ගන්න වෘත්තියක් විදිහට තියෙන ගවයන් රක බලා ගැනීම ගොපල් වෘත්තිය ආදර්ශයට අරගෙන එහෙම නැත්නම් ඒක නිදර්ශනයකට අරගෙන යම් කිසි ගොපල්ලෙක් යම් යම් මේ කියනා වූ කාරණාවලින් දුර්වල නම් ඒ ගොපල්ලාගේ ඒ ගෝරැල ගවරැල පිරියන ආකාරයක් විශ්ලේෂ කරලා දීලා ඒක ඉතින් සාමාන්‍ය බුද්ධිය ඒ ආකාර වගේම භාවනාවක් වඩන නැත්නම් මේ ශාසනයෙහි ධර්මස්කන්ධය ආරස්සා කරන්නා වූ කෙනා අපේ සාමාන්‍ය වචනෙන් කියනවා නම් යෝගාවචරයා අර වාගේම කාරණා 11කින් දුර්වල නම් හිල්ඩයි අයිදල් කූඩකට වතුර පුරවන්න වගේ කවදාකවත් එකතුවක් දියුණුවක් බුද්ධින් විරෝල්ලින් වේපුල්ලන් කියන විදිහට වෘද්ධි භාවයට විපුල භාවයට පත් වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගෝපාලකයාගේ තියෙන දුර්ලකම් ඒ වගේම යෝගාවචරයාගේ තියෙන දුර්ලකම් අපි ශක්ති ප්‍රමාණය විස්තර කරගන්න බලන්නේ හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කෙනෙක් ඒ තමන්ගේ කණ්ණාඩියෙන් පේන ප්‍රතිබිම්බයේ තමන් එළියට පහළට යන්න ඉස්සෙල්ලා මොනවා හරි අඩුපාඩු තියනවාද කියලා බලලා සකස් කර ගන්නවාට ඒකට කණ්ණාඩියෙන් බලන වැඩේට අපි කියනවා පිළිබිඹව බලනවා කියලා ශාසනයකට කියන ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා. මේ ප්‍රත්‍යවේක්ෂාව ඊ타ත්ම වටිනා කෘත්‍යයක්. ඒකේ තියෙන වටිනාකම තමයි හොඳටම දිනුනාට පස්සේ දෙවන්නේක් අවශ්‍ය කරන්නේ. තමන්ටම තමන්ගේ දේවල් වටහා ගන්න පුළුවන් වෙනවා. නමුත් මුලදී අපිට කණ්ණාඩියක් ඕන වෙනවා. මුලදී අපිට අර ආදාසයක් අවශ්‍ය වෙනවා. ඉතින් අද අපි ඉන්නේ සරුවචන සාසනය අවුරුදු 2600ක් පැනපු යුගයක දැන් සරුවචනාංශ වැඩ ඉන්න කාලේ මේ සියලු දෙනාටම ආදාසයක් වශයෙන් තමයි සරුවචනාංශ වැඩ කළේ. ඒක මිනිස්යන්ට විතර නෙවෙයි දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත රජුන් සහිත මිනිසුන් සහිත සියලු ලෝකයටම ਸਰුවචන් වහන්සේ ආදාශයක් බාටපත් වුණා. ඉතින් ਸਰුවචන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ මහ විශාල පාඩුවක් සිද්ධ වුණේ <clears throat> අන්නේ කියන චක්ෂුෂයේ ඇහැ නැතුව ගියා. එනිසා අපි දැන් අසරණයි එක පැත්තකින් අනාතයි. නමුත් මේ ආසරණකම අනාථ බව නැති කරන්න තනවා වඩා ගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි එකිනෙකනාට ආදර්ශයක් වෙන එකයි ආදාසයක් වෙන එකයි. අපි ඒ නිසා සාමූහික භාවනාවල යෙදෙමින් එකිනෙකනා අපි එකිනෙකනාට ආදාසයක් කන්නාඩියක් කරගෙන හැම කෙනෙකුටම පවරලා අනේ මයි ළඟ මේ විදිහේ අඩුපාඩුවක් තියෙනවා නම් මම මට කියලා දෙන්න මට ඒක සකස් කරගන්න ඕන නිසා මෙහෙම කරන්න කියලා හරියට ගාණක් ගෙවලා පොලිමේ ඉඳලා විශේෂඥ වෛද්‍යවරයෙක් අල්ලලා අනේ මගේ ලෙඩේ මට කියලා දෙන්න කියනවා වගේ අපි මේ කරන්න හදාන්නේ. ඉතින් කණ්ණාඩියකින් අපි දකින්නේ පිටපැත්තේ ඔපේ එන පිටපොත්තේ මේ විදර්ශනාවෙන් කරන්නේ ඇතුල් පැත්ත බලන එකයි. ඇතුළ බලලා අපේ තියෙන අඩුපාඩුකම් ටික බලා ගන්න එකයි. ඒ නිසා මේ කරුණු 11 අපිට මේ රූපලාවන්‍ය ගැන දන්න කෙනෙක් එයාට ගැළපෙන ආයතමක් කරනකොට එහි දැනගත යුතු කරුණු ටික වගේ ලයිස්ට්ුවක් පෙන්වනවා. ඉතින් පළවෙනියෙන්ම අපි ඊයේ සාකච්ඡා කළේ මේ රූපඤ්ඤු කියන එක ඒක ගොපල්ලට සම්බන්ධ කළා. ඒ හා සම්බන්ධ සරුවචනාංශේ දේශනා කරපු යෝගාවචරය හා සම්බන්ධ පාලි කොටසයි මම ඉදිරිපත් කළේ. දෙකෙන්ම කියවෙන්නේ එකම සාරේ ගොපල්ලටත් තියෙනවා න රූපඤ්ඤු හෝති යෝගාවචරයටත් තියෙනවා න රූපඤ්ඤු හෝති කියලා. ඒකෙන් අදහස් කරන්නේ භාවනා කරනකොට ප්‍රථමයෙන්ම රූප කර්මස්ථානයකට කායानुපස්සනාවකට කායගත සතියකට හිතියොදු යෝගාවචරයා තමයි භාවනා කරලා හිත yaadෙනකොට බලන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඉතින් කොච්චර කල් භාවනා කරත් හරියට මැණික් අඳුන නැති මිනිස්සයා මැණික් කරන්න හදනවා වගේ. ඒ මිනිස්සයා සාමාන්‍ය වැලිකට ගහන්නට මැණිකත් විසි කරන්න පටන් අරගත්තොත් කවම කවදාකවත් ඒකෙන් ඒ ව්‍යාපාරයේ දියුණුවට යපත් වෙන්න බෑ. ඒ වගේම හරක් බලන ගොපල්ලා තමන්ගේ හරක් හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. මෙච්චරක් මගේ ගාව පට්ටියේ මේ මේ જાති මේ සත්තු ඉන්නවා කියලා පිරිමි සත්තු මෙච්චරයි, ගෑනු සත්තු මෙච්චරයි, වදපු දෙන්නු මෙච්චරයි, නෑම්බියෝ මෙච්චරයි, නාම්බ මෙච්චරයි, මහා ගොන්නු මෙච්චරයි, පැටවු මෙච්චරයි කියලා ගාන හරියට දැනගන්න ඕන. අන්න ඒ වගේ යෝගාවචරයා පරියන්කෙට ගිහිල්ලා වාඩි වෙලා තමන්ගේ හිත ස්වභාවයෙන් යන්නේ නොවන රූප කොටාසටද නැත්නම් කායගත සතියේ කොයි කොට්ටාචරද යන්නේ කියලා ඒක ආස්වාස ප්‍රස්වාසයේද එහෙම නැත්නම් බිම්බීම හැකිලීමද එහෙම නැත්නම් දෙතිස් කොට්ටාස වශයෙන් සමහර ලාවට කායගත සතිය වඩනවා එහෙම නැත්නම් සක්මන් කිරීමක් වශයෙන් ගතේ තිතේ නිසින්නේ කියන විදිහට යනකොට එනකොට කනකොට බොනකොට බලනවා එහෙම නැත්නම් අනුකුඩා සම්පජඤ්ඤ කෘත්‍යයන් බලනකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගාරිනකොට මේ සෑම දෙයකම මේක රූපාකාරයක් මේ දොඹකරයක් වැඩ කරනවා එහෙම නැත්නම් ලීවර් යන්ත්‍රයක් වැඩ කරනවා වගේ Taman දිහා බලන්ට පුරුදු කළොත් ඒ කරන හැම කෘත්‍යයකදීම යෝගාවචර දැනගන්න ඕනේ මට හිත කීකරුණා හිත සතිමත් නම් හිත සමාධිමත් නම් මේචල් වෙලා තියෙනවා මේ වෙලාවේ මගේ අවධානය කොතැනද යොමු විය යුත්තේ කියන එක අන්දමන්දනම් අන්‍ය විහිතනම් ඉති යෝගාවචරය බොහෝ විට ලැබිච්ච විවේකයේ ලැබිච්ච පරිසරයේ ලැබිච්ච අවස්ථාවේ ඒ අර මණික විෂිකරණ නැත්නම් අන්ධයාගේ පයට හැප්පිච්ච මණික වගේ ප්‍රයෝජන ගන්න දන්න තියෙනවා. එතකොට රූපඤ්ඤු කියන්නේ රූප භාවනා රූප ධර්ම පිළිබඳව ආબોධය දැති කෙනාට ඉංගියක් කියවෙනවා අරූප ධර්ම ගැන කුමන කතාවද කියලා. හාල් මල්ලට යකඩ මල්ලට ගුල්ල ගැවුවා නම් හාල් මල්ල නොබල විෂිකර කියලා කතාවක් තියෙනවා. ඒ වගේ ඒ රූප ධර්ම පිළිබඳව හොඳට ප්‍රමාණාත්මක දැනීමකුත් ඇතුව මතුවෙන මතුවෙන අවස්ථාවේදී ආස්වාසයේදී මට සීතල උණුසුම් ගතිය මෙහෙමයි වැටෙන්නේ ප්‍රස්වාසයේදී මෙහෙමයි වැටෙන්නේ ඒකේ හැපීම මෙහෙමයි දිග බව මෙහෙමයි කෙටි බව මෙහෙමයි කියලා ආස්වාස් ප්‍රස්වාස් දෙක මේ රූප ධර්මයන්ට සාපේක්ෂව දැකලා කියන්න පුළුවන් නම් ඉතින් භාවනා 150ක් විතර හරියි සක්මන් කරනකොටත් මේ වම් පාය මත තියෙනකොට මට මෙහෙමයි වැටෙන්නේ දකුණු පාය තියෙනකොට මෙහෙමයි වැටෙන්නේ කියලා තමන තමන පියවරක් පාස පතුලට දැනෙන ඒ උරෝසු සියුම් ගති ඉබේ කර දෙන හෝ ආයාස කරන ගති බර ගති හැලු ගති සිසිල උණුසුම මේ සියල්ලකෙම මේ දක්වන රූප ධර්ම හොඳට සවිස්තරව විද්‍යානුකූල පරිශ්‍රණයක හම්බලා ලියන විද්‍යානුකූල පරිශ්‍රණ නිබන්ධනයක් වාගේ කියන්න පුළුවන් නම් ඒකට කියනවා රූපඤ්ඤු කියලා. ඒ වගේම එදිනදා ජීවිතය ගත කරනකොටත් අපේ අතුල්පතුල්ව හෝ කරන වැඩේදී එන ඒ ඒ ස්පර්ශානුව හැපීමානුව විස්තර කරන්න පුළුවන්. ඒකට කියනවා රූපඤ්ඤු කියලා. දේශනාදී මතක් කරා වගේ දාන ගන්න හැම වෙලාවකම ඇඳුමක් පැළඳුමක් අඳින හැම වෙලාවකම ගේකට කොට වෙන ගෘහ භාණ්ඩයක් පරිහරණය කරන හැම වෙලාවකම බේතක් පිරිකරක් පාවිච්චි කරන හැම වෙලාවකම ඒකටත් එක්ක ගැටෙන හැම චිත්තක්ෂණයකම ප්‍රතිවේක්ෂාව වෙනවනම් ප්‍රතිවේක්ෂාව කියන එක අපි මතක් කරුවේ කණ්ණාඩියෙන් බැලිලා වෙනවනම් ඉතින් ඒ කියන්නේ යෝගාවචරයට කොච්චර කාර්ය බහුල ජීවිතයක් ගත කරත් හැම වෙලාවෙදීම සතිය පිහිටව ගන්න හැම වෙලාවෙදීම ඒ රූප ධර්ම පිළිබඳව ඇතුළට බහිඳ නිමග්න වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකයි රූපඤ්ඤුට දෙවෙනි සඳහන් කරනවා ලක්ෂණ කුසලෝ හෝති කියලා. ඒ ලක්ෂණ කුසල කියන එකේදී ගොපල්ලගේ පැත්තේදී තියෙන තමන්ගේ හරක් රෑන එනදා පට්ටිය හඳුනා ගැනීම සඳහා හං අඩු තියෙනවා. බටහිර තාලෙට නම් කන විදලා කනේ ප්ලාස්ටික් මේ කෑල්ලක නොම්බරේ ගහනවා. එහෙම නැත්නම් බෙල්ලේ එල්ලනවා. ඉපදෙනකොටම නොම්බරයක්. ඒ අණුව තමයි ඒ සතා හඳුනගන්නේ. ඉතින් එතකොට ඒ සතාට ඉන්ජෙක්ෂන් ගහලාද තියෙන්නේ එහෙම නැත්නම් මේ මොන මොන මට්ටමේද ඉන්නේ කියලා ඒ නොම්බරෙත් එක තියෙන ෆයිල් එක බලපුවාම අල්ල ගන්න ක්‍රමය තමයි ඒ බටහිර තාලේ ඉන්දියාවේ ලංකාවේ තියෙන ක්‍රමය තමයි හංගඩු දාන එක. හංගඩු දාලා ලකුණු තියන. ඒ නිසා ඒ කොපල්ලා දැනගන්න ඕනේ. Tamange පට්ටියේ සතුන්ගේ හැමයි ගහලා තියෙන ලකුණු. එම දැනගෙන පිටහරක් Tamange මේ පට්ටියට ආවා නම් දැන් Tamange පට්ටියේ ඉන්නේ නැති වුණා නම් හොයාගෙන ගිහලා අල්ලගන්නේ ඒකෙන් තමයි. අන්නේ ලක්ෂණ කුසලයේ නැති කෙනාට මේ අර කිරි ටිකෙන් ගොම ටිකෙන් මූත්‍රා ටිකෙන් ලැබෙන ලාභේ ඔක්කොම නැති වෙලා යනවා හරකෙ දෙන්නෙක් නැති වුණොත් නැත්නම් පිට හරකෙක් ඇවිල්ලා හොරකම් කෙරුවා කියන නමට අහු වුණොත් අපහසුවටපත් වෙනවා ඒක නිසා හරකුන්ගේ වෘද්ධිය විරූල භාවය විපුල භාවය සඳහා ඉන්න හරක් ගන්න දැනගන්න ඒක නිසා යෝ න ගවන්න ජානාති නසෝ රක්ඛති ගෝගණං කියලා තියෙනවා යම් කිසි කෙනෙක් හරක් ගන්න දන්නේ නැත්නම් එයාගෙන් හරක් රැකෙන්නේ නැහැ කියලා. මේකෙදි ටිකක් තව පැත්තකට යනවනම් කියන්න පුළුවන් අපි සීලයක් ආරක්ෂා කරනකොට Taman රකින්නේ පන්සිල් නම් ඒ පන්සිල් පද දන්නේ නැති කෙනාට කවදාකවත් සීලය ආරක්ෂා වෙන්න බෑ. ඊට පස්සේ පන්සල ඉඳලා අපි අටසිල් වලට යනකොට පන්සිල් වලට වඩා අටසිල් වල තියෙන වෙනස ඒක එක ශික්ෂා පදයක තියෙන අර්ථ රසය දන්නේ නැත්නම් එයාගේ රැකෙන්නේ නැහැ. ඊට පස්සේ නවසිල් දසසිල් සාමනීර සිල් උපසම්පදා සීල කියනකොට අපි ගොඩක් ඔළුවේ තියාගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ තමන් මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට දැන් කොච්චරක් වැඩි වුණාද මොකද්ද එතන තමන්ට හම්බෙන වගකීම් බහරේ කියන එක දන්නේ නැත්නම් එයාගෙන් සීල රැකෙන්නේ නැහැ. ඒ වගේම භාවනා කරනකොට සමාධියේදීත් ප්‍රඥාවේදීත් එහෙමයි. කෙසේ නමුත් ගොපල්ලගේ නම් ඒ හරක් රෑනේ හංවඩු කොටලා තියෙන එව්වානුව හරක් දන ගන්නවා වගේ යෝගාවචරය ගැන කතා කරනකොට සරුවචන සඳහන් කරලා තියෙන්නේ කම්මේන පඬිතෝ හෝති කම්මේන හෝති බාලෝ කියලා විදිහට බාලයා ඒ කියන්නේ අපි මෙතන අදහස් කරන්නේ ඥානෙ නැති කෙලෙස් බරිත පුද්ගලයා එයාත් කර්මයේ ලක්ෂණ කරගෙන තමයි තියෙන්නේ. කම්ම ලක්ෂණෝ බාලෝ කම්ම ලක්ෂණෝ පඬිතෝ. ඒක නිසා යෝගාවචරයා තමන් කර්මස්ථානයක් ඉඳගෙන වඩන්නේ මෙහෙමයි සක්මනීදී වඩන්නේ මෙහෙමයි ඉදින්දා වැඩවලදී භාවනා මධ්‍යස්ථානදී මෙහෙමයි gederදී කරන්නේ මෙහෙමයි කියලා ඒ ඒ වෙලාවල් වල ප්‍රත්‍යවේක්ෂා කළ යුතු දඬ යුතු රූප ධර්ම දන්නා වගේම ඒ යෝග ජීවිතයේ තනවා වඩා ගන්න නම් ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳව ලක්ෂණ කුසලයේ තියෙන්න එහෙම නැතුව භාවනා නොකරන පිරිස එක වැඩිපුර ගත කරන්න ගියාම බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටින්න තමයි වෙන්නේ. ඒ බුදියා ගන්න එක නගේ දෝෂේ. ඉතින් ඒක නිසා හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. අර උපයාගත්ත සතිය අර උපයාගත් සමාධිය ආරක්ෂා කිරීමට සුදුසු උත්තාන සම්පදා ඉක්මෝලා ගිය ආරක්ක සම්පදාවක් තමයි ළඟ තියෙනවද කියලා. ඒ මොකද ඒ කල්යාණ මිත්‍රව කවදාකවත් අපි හොයාගෙන එන්නේ නැහැ. අත විවේකයට කැමති. ඒ නිසා තමන් ඒ බාලයව පැත්තක දාලා ලැබෙන කල්යාණ මිත්‍රයත් එක්ක ලද අවස්ථාව පැහැරනවර ගත කරන්න නම් කර්මයෙන්ම පඬිත ලක්ෂණය බාල ලක්ෂණය දැනගෙන අසේවනාච බාලාණන් කියන පළවෙනි කාරණාව ඉෂ්ට කරගන්න ඕනේ. ඒක තමයි ඉතාමත් වැදගත්. ඒ දෙක තමයි පණ්ඩිතානංච සේවනා. ඉතින් ඒකට මේ බාලයා සහ පණ්ඩිතා තේරුම් ගන්නවා කියන එක දෙවැන්නේකට පවරන්න බෑ. මොකද පවරන මිනිහත් බාලයෙක් නම් වැඩේ ඉවරයි. පවරන මිනිහා පණ්ඩිතෙක් වෙනව නම් හොඳයි. ඉතින් මේ දෙකේදී මගේ පුද්ගලික අත්දැකීම තමයි අපිට මේක තෝරන්න බැරිකමකුත් නෙවෙයි ප්‍රධාන ප්‍රශ්න තියෙන්නේ සාමාන්‍ය අපිට හිතා ගන්න පුළුවන් ආර්ථික දියුණුවක් ලබන සමාජික වශයෙන් ඉහළ සමාජ මට්ටමක ඉන්න දේශපාලන බලතල සහිත ඇත්තෝ යම් යම් කුසලතාවයල් තියෙන ඇත්තෝ තමයි. ඒ නිසා ඒ ඇත්තෝ ශිල්පීය දක්ෂකම් පවත්වනවා සමාජ නිලතල් ලබනවා. එහෙම ඇත්තොත් ලෞකික පැත්තෙන් බලනකොට පාණ්ඩිත්‍යයක් තියෙනවා. අනික ඇත්තෝ ඒ වගේ යමකමක් නැති ඇත්තෝ දුර්ලභමකුත් තියෙනවා. මොකද ආධ්‍යාත්මයට ගියාම ඊට වැඩි ටිකක් ඊට වැඩි බොහොම සංකීර්ණයි ඒක සූක්ෂමයි. අන්න ඒෙහිදී තමන් ඒ යෝග ජීවිතයේට ආධ්‍යාත්මික ජීවිතයට බැස්සට පස්සේ යම් කිසි කෙනෙක් ඒ විදියට විවේකයට සතියට සමාධියට බර නැතුව සමාජශීලී වෙන ගතියට යනවනම් ඉතින් ඒකෙන් දැනගන්න වෙනවා මෙවැනි කෙනෙක් කාස්ට් කරන්න පටන් අරගත්තොත් නිතරම ආරාධනා බහුලයි. ඉතින් එවැනි කෙනෙක් කාස්ට් කරන්න ගියාම ඒ වියදම මෙතකයි කියලා කියන්න බෑ. ආමන්තනා හෝති සහාය මජ්ජේ ගමනේ ඨානේ නිසින්නේ ചാපි. අනාබිච්චිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝචරේකග්ග විශාන කප්පෝ කියලා මං ඒ දවස්වල රසාව කරන තැන දොරේ ගහගෙන තියාගෙන හිටියා. ගාතාවක් ඒකේ ලියලා තිනවා ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජ පිටි කට්ටියත් එක්ක ඉඳ ගියොත් අරක කරමු මේක කරමු වරෙන් මචං මහමූදේ නාන්න තමයි ඉතින් ආරාධනා හැමදාම කාගෙන් හරි එකක් එනවා ඉන්නම දෙන්නේ ඒ අර සෙනගත් එක්ක ඉන්නකොට හැටි ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේ නිසින්නේ චාරේ තානේ නිපජ්ජේ හිටගෙන ඉන්නකොටත් ඇවිල්ලා ආර්දනා කරනවා අපි මේක කෙරුවොත් කොහොමද කියලා. ඉඳගෙන ඉන්නකොටත් ආර්දනා කරනවා. බුදියාගෙන යන ටිකටත් ඇවිල්ලා ආර්දනා කරනවා. හිටගෙන ඉන්න ටිකටත් ආර්දනා කරනවා. හතර ඉරියව්වෙම ඇවිල්ලා ආර්දනා කරනවා. මේ තමයි මේ සමාජශීලී වීමේ තියෙන දඬුවම. අනාභිචිතං සේරිතං පෙක්ඛමානෝ මේ කට්ටිය මේවා කරන්න කියලා අතපය කඩාගෙන අවිද්‍යාව පහල කරනවට වැඩිය ලේසි වැඩි ස්වෛරී භාවයේ තියාගන්න කැමති නිසා කඟ වේනගේ තනි අඟ වාගේ හැසිරෙන්නේ කියලා තියෙනවා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ලෝකේ ඉන්න හැම සතෙකුටම අං කුට්ටපත් තියෙනවා තංග කඟ වේන විතරයි ලෝකේ ඉන්න එකම සතා තනි අඟ තියෙන ඌ ඉස්සරහට ආහුනොත් බඩගින්නට යන වෙලාවේදී ගහක් කැපුවම ගහ පලාගෙන යනවායි කියලා සාමාන්‍ය මිනිස්සු කියනවා ඒ තරම්ම ශක්තිමත් ඒ තන වේන කඟ වේනගේ තනියඟ ඒක නිසා යෝග ජීවිතයේදී ඒ බාල ලක්ෂණය සහ පණිත ලක්ෂණය තේරුම් අරගෙන මේක හලනවයි කියනකොට ඊටාත්ම වැදගත් දේ තමයි අසේවනාච බාලාන. ඉතින් මම මෙතෙන්ට ගේන්නේ එක කාරණාවක් මතක් කරන්ඩ අපි ආශ්‍රය කරනකොට අපි ළඟ ඉන්න ඇසුරේදී අහුවෙන බාලයා දැනගෙන බාලයාට තේරුනොත් අපි ආව බාලෙක් කියලා දැනගත්තයි කියලා වැඩේ හමාරයි. ඒ තමයි භයානකම අකුසල කර්මය අපි ජීවිතේ කරන. බාලයා තේරුම් ගන්න බාලයාට තේරෙන්නේ නැති වෙන්න අහලන්න ඕන. ඒක තමයි අන්තිම දක්ෂකම. විපස්සනා විදි කියලා දෙන්නේ බාලයා හොඳට ඈතිලා තේරුම් ගන්න ඕනේ ඒක ලියලා කොස් කපන්න ඉස්සලා අතේ පොල් දෙල් ටිකක් ගාගෙන ඉන්නවනේ දන්නවනේ කොහොමඩත් කෝල්ල ගෑවෙනවයි කියලා. අන්න ඒ වගේ ඇසුරු කරන්න ඕනේ පොල් දෙල් ටිකක් ගාගෙනමයි. එහෙම නොකර කොච්චර පඬිසත්ව අපේ ළඟට ගත්තත් ගොමයි කිරි එක තැන තියන්න බෑ. ඒ නිසා ගොම හොදලා මුත්‍ර හොදලා වුණේ කිරි වාදනයේ කිරි දවන පටන් ගන්නවා. ඒ නිසා බාලයන් හඳුනාගෙන බාලයන්ට නොදෙනෙන තාලෙට බාලයන් ඉවත් කරනවා කියන එක ඒක එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒක තමයි මම කියන අමාරුම දේ. ඒකයි ඔය සරුවචනහන්සේ හා පුරාවට මංගල සූත්‍රය ඉස්සල්ලාම දේශනා කරේ අසේවනාච බාලාණ. එතකොට හරි ඉඩක් හම්බ වෙනවා. ස්වේරි ස්වෛරි භාවය කියලා කියන්නේ ඒකට. ඒක කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා තුන් ආකාරයකට කැඩෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට මේ සටුවන් හටන් කරන්නේ ඉල්ලන්නේ අපිට මේ කාය විවේකේ නැහැ කියලා. මො කාය විවේකේ ලැබුණත් චිත්ත විවේකේ ලබන්න බෑ බාලයන් අසුරු කරන නැත්තම්. එක්කෝ ඇවිල්ලා කතා කරනවා. එහෙම නැත්තම් ටෙලිෆෝන් කරනවා. එහෙම නැත්නම් ලියුම් එවනවා. මොන්නම ක්‍රමයකින් හරි මොනම විදියකින්වත් අපිට විවිකේ ලබන්න දෙන්නේ. අපි නිස්සරණ වනේ ඉඳද්දී මම පැවිදි වෙලා අවුරුද්දකින් විතර වගේ එතකොට ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ වැඩ හිටියා. ඒ නිසා අදිෂ්ඨානයක් ගත්ත අවුරුද්දක් ලියුම් කඩන්න නැති වෙන්නේ. ඔක්කොටම දැනුම් දුන්නා අපි ඊට පස්සේ සම්බන්ධයක් නැහැ. අපිට රේඩියෝ එකක් පත්තරක් කොහොමඩක්වත් නැහැ. ලියුම් කඩන්න නැති වෙන්නේ. ඊට පස්සේ සමහරක් සංඝයා වහන්සලා කතා කරා ඒක මානව අයිතිවාසිකම් පිළිබඳව බලපෑමක් වෙනවා කවුරු හරි කාට හරි කියනවා නම් ලියුම් කඩන්න එපයි කියලා ඒක මානව අයිතිවාසිකම ඊට පස්සේ ධම්මනිසන් චාමරු කිව්වා නෑ මම කියනවා නම් මං ලියුම් කඩන්න නෑ කියලා ඒක කාටවත් නෑ කියන්න බෑ මොකද මට විවේකය ඕන ඔබ වහන්සේත් කියන්නේ මගේ මං කඩන්නේ නෑ කියලා ඉච්චරයි මම ඔබ වහන්සේට කියන්නේ කිව්වොත් ප්‍රශ්නේ මතුවේ මම කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා හිතාගමු ලියුම් කඩන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ප්‍රශ්නයක් ආව කවුද අත්‍යවශ්‍ය ලියුම් කඩන්න කියලා ඊට පස්සේ දෙන්නෙක්පත් කරා. පත් කළා කිව්වා යැත්තෝ මේ කාර්ය බහුල ජීවිත ගත කළ අහුරු ඇත්තෝ ලියුම් කඩලා කරන්න. ඊට පස්සේ ඔය කටුකුරුදේ ස්වාමීන් වහන්සේ තත්තිලිමක් කරා ලියුම් කඩලා බලන්නේ කියලා ඒ ස්වාමීන් පැකිලි වුණා නොකඩ නිකන් ඉඳ තියෙනවා නම් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා අපි කොච්චර පව් කරලා තියනවද කියනවනම් අපි ඈතකට ගිහලා හැංගුණත් විෂ විදපු ඊතල ඇවිල්ලා අපිට වදිනවා ඒවට තමයි ලියුම් කියන්නේ කියලා. අපි මොන જાතියෙන් ගියත් ඇඩ්‍රස් එක ඇනුවට හොයාගෙන ඇවිල්ලා ගෙදෙට්ට ගෙනත් දෙනවා. ඇහැට කඩලා බලනකොට ගිනි ගෙඩියක් තමයි. ටෙලිෆෝන් කෝල් එකක් කියන්නේත් ඕකම තමයි. පත්තරේ කියන්නේත් ඔච්චරම තමයි. රේඩියෝ එක කියන්නේත් ඔච්චරම තමයි. ටෙලිවිෂන් එක කියන්නේත් ඔච්චරම තමයි. උයාගත්ත බත කාලා බුදියන්න දෙන්නේ නැහැ. එලාගත්ත පැදුරේ බුදියන්න දෙන්නේ නැහැ. ලෝකේ තියෙන කුණු කන්දල් සේරම එකතු කරලා ගෙනත් දාන්න. ඉතින් මේ චිත්ත විවේකේ ලබන්න බෑ. මොකද අපි හිතන්නේ රේඩියෝ පත්‍ර බලන්නේ නැත්නම් ඒක එහෙමනම් ජීවත් වෙලත් වැඩක් නැහැ කියලා. අත්‍යවශ්‍ය අංගයක් දෙදෙන ගෙතනදී අර කුණු ටික දාගන්න එක නැත්තම් ඉන්න බෑ. ඔය ඉස්සා හවහලන හැම වෙලාවෙදීම උගේ අක්ෂිකෝරේ යටට වැලිකට දෙක තුනක් දාගෙන ඉන්නවලු ඒකෙන් තමයි ලූ උඩ යට තේරුම් ගන්න. හැව හලනකොටම අර යට තියෙන අක්ෂිකෝර ඇතුළට යන පොඩි වැලිකට නැති වෙච්චාම ඌට මේ උඩ යට තෝරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඌ අර ගසලා ආය අරක ඇතුළට වැලිකටයක් දාපු එක ලම්බේ වගේ අක්ෂිකෝලේ යට තියෙනකොට ඒකෙල්ල තේරුම් ගන්න මේක උඩ පැත්ත මේක යට පැත්ත කියලා. අන්න වගේ තමයි අපිට දවසට අර ඉස්සා ඇහැට වැලි කැටයක් දාගෙන <clears throat> උඩයට තෝරා ගන්නවා වගේ අපි දවස පුරා පුදුමාකාර තෝගයක් මේ අසේ බාල සේවනය කරලා එව්වා එන්නේ ටිපර් ගානේ භාවනාදි කරන්නේ කන් ඇඳෙන් අයින් කරන්න හදන. තොග දා ගන්නකොට ටිපර් ගානේ දාලා කන් ඇඳෙන් අයින් කරන්න හදනවා. ඉතින් කියනවා මේ සංසාරේ දුකයි කියලා. ඉතින් කොච්චර කන් ඇදෙන් අයින් කරත් ලේන මූදින් ඉඳහතන වගේ වලිගෙන් මේක ඉවර කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් කියනවා ආහාර දීම නතර කරපන් කියලා. ආහාර දීම නතර කරනනම් මේ පඬිතයෝ ඇසුරු කරනට වැඩිය ඉතාමත්ම වැදගත් දෙය තමයි බාලයන්ගෙන් වෙන් වෙන්නේ. නමුත් බාලයා කියන්නේ කෝල්ල වගේ જાතියක්. ඇල්ලි ගැලි එල්ලීගෙන පාස් කරන දෙනෙක් ඒ මිනිස්යාට ඉඟි කිරුවොත් ඔබ හොඳ නැහැ කියලා ඒ මිනිස්යා කොඩි වින කරනවා පීයෙන් අනිනවා වෙඩි තියනවා කැලපැත්තර ගහනවා බල්ලා විකාර කරනවා ඒ නිසා ඇඟට නොදැනෙන්න හලන එක ඉතාමත්ම දුෂ්කරයි ඒ නිසා කාය විවේකේ සඳහා අභිනිෂ්ක්‍මණය කළ කැලියට ගියත් චිත්ත විවේකේ ලේසි නෑ ඒක සාමාන්‍යයෙන් කියන්නේ කාය මහාන කරත් හිත මහාන කරන්න ලේසි නෑ කියලා ඒක කරපු අයට විතරයි ඊගාවට ඔය තියෙන මේ පඬිත ලක්ෂණේ දැනගෙන පඬිත නැසු කිරීමට ඉඩපාඩුවක් හම්බෙන්නේ නැත්නම් අපේ හිත මේ පිරිලා උතුරන ගොජ දාන හිතක් මේකට මොන බන දැම්මත් මොන පඬිතෝ ලං වුණත් වසන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. ඒක නිසා මේ පිරිසුදුව ගන්නවා කියන එක මුගක් අමාරු ඒක හරියට අසුචි වලක හොදලා හොදලා හොදලා ලිදක් හදන්න හදනවා. අසුචල කොච්චර අසුචස් කරත් ඒ කල්ප ගණන් ඒක තැම්පිච්ච නිසා එන එන වතුර කුණු වෙනවා. මේ ශාපි කොච්චරක් සැලකිලිමත් වෙන්න ඕනද? තියෙන උපන් <coughs> අකලෙස් අයින් කරන වෙනුවට නූපන් අකුසල් නොයිපද වීම සඳහා ගන්න ප්‍රයත්නයේදී මේ පඬිත ලක්ෂණය කම්ම ලක්කනෝ බාලෝ කම්ම ලක්කනෝ පඬිතෝ කියන විදිහට මේ කර්ම ලක්ෂණය අනුව පඬිතය බාලයා තේරුම් අරගෙන ලේක මාත්‍රාව යොදා ගන්නවා කියන එක දෙවැන්නේගේ සම්බන්ධයක් මොකක්වත්ම නැහැ. ඉතින් මේ කර්ම ලක්ෂණේ වගේම කුසල අකුසල වැරදි නිවැරදි පොඩි වැරදි ලොකු වැරදි ධාර්මික අධාර්මික මේ සෑම දෙයක්ම තේරුම් අරගෙන තේරුම් ගත්ත බවත් තේරෙන්නේ නැති විදිහට Tamanට yaadena ගැළපෙන ටික තියාගෙන අනිත් ටික අයින් කරනවා කියන එක ඉතාමත්ම වැදගත් යෝගාවචර ජීවිතයකට. මේම මේ මේ කලාව දන්නවනම් ඒ කියන්නේ හරියට මෙයා බාලයා මෙයා පඬිතය කියලා දන්නවනම් මේ ශාසනය බුදුහාමුදුරු හිටපු කාලේ වගේම අදත් සජීවී හොඳ කල්යාණ මිත්‍රෝ ඇති වෙන්න ලෝකේ ඉන්නවා. හොඳ ධර්ම ඇති වෙන්න ලෝකේ තියෙනවා. නමුත් අපිට ඒක කරගන්න වෙලාවක් නැහැ. මොකද අපි සෑහෙන වෙලාවක් මේ බාලයෝ නලවන්න වෙන් කරලා. ඒක නිසා අර හොඳ ධර්ම ගන්න අපිට ඉඩ නැතිකම තියෙන. එහෙම නැතුව වෙන විදිහකට මේක කියන්න තියෙන්නේ යම් දවසක Taman මේ බාලයා මේ පඬිතයයි කියලා ලක්ෂණ අනුව තේරුම් ගන්න පටන් අරගත්තොත් තමන් බාලයා හඳුනා ගන්න ලකුණු වර්ගයක් තියෙනවනේ. බාලයා මේ මේ මේ අඩුපාඩු කන් දෙන ඒ ಗುಣ තමන් ළඟ තියෙනවද කියලා බලන්න දෙවෙනව අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. තමන් පඬිතෙක් හඳුනා ගන්න යම් ಗುಣ ටිකක් අපි හඳුනා ගන්නවනේ. ඒ ಗುಣ මග ඇති වැඩෙනවද බාල ගුණ අඩු වෙනවද කියලා. සැලකිලිමත් වෙන කෙනා. ලුණු මිරිස් කන මොලයක් තියෙන මිනිහා. ඒ දේ ඒ කියන්නේ බාලය පඬිතය පොතෙන් බලලා නෙමෙයි තමන්ගේ ජීවිතෙන් කැප කරලා බලනකොට ඒ කෙනාට තමන්ට වැඩි මේ ගුණ පුරන පඬිතේ දැක්කට පස්සේ ඒ පුද්ගලට කියලා දෙන්න ඕනේ නැහැ කොහොමද මේ පඬිතේ ආශ්‍රය කරන්න ඕනේ. යා ඒ ಗುಣ කන්දරාව රැක ගන්න මොනතරම් වෙහෙසකින්ද ඒක කරන්න කියලා දැනෙන්නේ Taman ළඟ ඒ ಗುಣ පිරීමේ ප්‍රයත්නය තියෙන කෙනාට පමණයි. එහෙම නැති කෙනා කියනවා අද ලෝකේ සදාචාරය පිරිහෙනවා, එන්නේ එන්නේ නරක වෙනවා, එන්නේ එන්නේ ಗುಣධර්ම පිරිහෙනවා කියලා නාස්තික පැත්තට හිත දානවා. ඇත්තටම කියනවා නම් ඉතින් හරස් කර බැලුවාම ලෝකේ ඒක කියන්න පුළුවන් ಗುಣධර්ම පිරිහීමක් තියෙනවා. නමුත් නිස්සාරණමණී ආවට පස්සේ තමයි මම දන්නේ. ඊටත් ඉස්සෙල්ලා බෑ අවුරුදු 7-8ක් මගේ ජීවිතේ තිබුණා. හොයනවනම් ඒ ਸਰුවචනාංශ වැඩ හිටපු කාලේ හිටපු මහා සාරිපුත්ත මහා මොග්ගලණ ආනන්ද නන්ද රාහුල කාශ්‍යප ආදී ඒ ගුණසහිත උතුමන් හා සමාන උතුමන් පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ සුපර් මාකට් එකේවත් හතරමං හන්දියේවත් නැහැ. ඒගොල්ලෝ හොයාගෙන යන්න ඕනේ තෙන්ඩ අපි. ඒගොල්ලෝ වරෙන් කියන්නෙත් නැහැ. ගිහිල්ලා බැලුවොත් මේ 2600ක් ගිය තේරවාද ශාසනයේ හැමදම රැකිලා තියෙන අන්නේම විවේකීව තමන්ගේ ගුණ පුරන උතුමන් නිසා. ඒ උතුමන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි කියාපාන්න නැතිකම. අඳුරේ නැහැ. අඳුරේ තියෙනවනම් ඔළුව නරක් වෙලයි කියලා හිතා ගන්න. අවුලක් කියලා හිතා ගන්න. අපි දිලිසෙන සියල්ල රත්තරන් කියලා. ඒක පිටිපස්සේ යන්න පටන් අරගත්තොත් කවදාකවත් හොඳක් නම් වෙන්නේ නැහැ. අවශ්‍ය නම් කියවලා බලන්න සරුවචනාංශයේගේ මහා ශුන්්‍යත චූල ශුන්්‍යත සූත්‍ර වල කියලා තියෙනවා යම් තැනක සෙනග වැඩනම් සංඥා වැඩනම් මහණි මට මොකද්දෝ පටලවිලා පේනවා කියලා. ඒ කියන්නේ භාවනාවක් නෑ. ඒ කියන්නේ විවේකයක් නෑ. ඒ කියන්නේ පිරිසිදුවක් නෑ. ඒ කියන්නේ කවදාකවත් සතියක් නෑ. ඔය තනි වෙලා කොටු වෙලා ඉන්න තැන තමයි මේ වැඩේ වෙන්නේ. ඒ නිසා දිලිසෙන හැම තැනම මේක නෑ. එනිසා ඒ ಗುಣ ටික Taman ළඟ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අනිවාර්යයෙන්ම ආකර්ෂණයක් යනවා ගුණවතුන් දිහාවට. Taman ළඟ ඒ ಗುಣ නැතුව ඒ ಗುಣ දිහාට ආකර්ෂණය හදන්න හදනවා කියලා කියන කවදාකවත් වෙන දෙයක් නෙමෙයි. නිසා යෝගාවචරයට අර ඇතුළත ಗುಣ වඩන එක රූපඤ්ඤෝ කියන විදිහට භාවනා කරනකොට මේ ආස්වාස මේ ප්‍රාස්වාස මේ වම දකුණ කියලා හඳුනා ගන්න එක උපේීමේ ශක්තිය. දැන් තියෙන ඒ ආශ්‍රය කරන අයගෙන් මේ උපයාගත්ත දේ ආරස්සා වෙනවද නැද්ද කියන එකයි. ඒ ආරස්සා වෙන්නේ නැත්නම් කොච්චර උපයවුවත් ඒක ඇති වැඩක් නැහැ. මෙයා හොද පාළුවට ලක් වෙනවා. එහෙම නැත්නම් මේ අයාලේ යනවා. ජේන්සා ඒ ධර්මයේ හම්බෙච්ච දවසේ Tamanට ගැලපෙන කල්යාණ මිත්‍යා දැකපු දවසේ පඬිතුමා මෙයයි බාලයා මෙයයි දැකපු දවසේ තේනවා ලෝකේ එදත් එකයි අදත් එකයි Taman ඒ කණ්ණාඩියෙන් බලන තාක්කල් පඬිතියා දකින්න බෑ. Taman ඒ මෝඩ කණ්ණාඩියෙන් බලනකොට මෝඩයම තමයි පේන්නේ. එදි මේක හුඟක් ගැඹුරෙන් එහෙම නැත්නම් හුඟක් හිත්වදිනා විදියට එහෙම නැත්නම් කියනවනම් රිද්දෙන විදියට එහෙම නැත්නම් ඊටාම අවධාරණයෙන් කියලා දෙනවා බුරුමේදී ඔබ යන තාලෙන් කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දාන කියලා තේරෙනවා මෙතනදී විතරක් ශාසනය වමතින් අල්ලන්න යන්න එපා අන්තිම දරුණු ආධිනව විඳින්න සිද්ධ වෙනවා. හදවතින්ම කරන්න. එතකොට කල්යාණ මිත්‍ර ලැබෙනවා. ඒකදී ඔය වප්ප ස්වාමීන් වහන්සේගේ උදාන ගාතාව හුඟාක් භාවනා මධ්‍යස්ථානවල ප්‍රසිද්ධ කරලා තිනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස් නපස්සන්තං ච පස්සති අපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කියලා වප්ප ස්වාමීන් වහන්සේ පිරිනුවම් පානට යන වෙලාවේදී මේ පස්සක මහණුන්ගේ දෙවැන්න ප්‍රකාශයක් කරනවා ඒ පස් දෙනා තමන්ගේ પરම්පරාවෙන් සිද්ධාර්ථ ගෞතමතුමා රහත් නිවන් දකින්න ඉස්සෙල්ලා දරදී ඇදලා සූචසේයක කේකරු වශයෙන් ගෝලෙ වශයෙන් පස් දෙනා හිට බව පුංචි බුද්ධාංකාරය බව දානවා. පස්සේ සිද්ධාර්ථ ගෞතමතුමා දැනගත්ත මේ අත්තිකිලමතාන යෝගයෙන් මේක කරන්න බෑයි කියලා. එයා මධ්‍යම ප්‍රතිපදාවට එනකොටම පස්සක මහණුන් මෙයා අතහැරලා දැම්මා. මෙයා ආයෙත් ඇඟතර කරගන්න හදන්නේ මේ සැප විඳින්න හදන්නේ මෙයා කොහොම කෙරුවත් රජ සැපයි ඉල්ලන්නේ අපි ඕනේ නැහැ දැන් ඉතින් හම්බ කරගෙන කාගත්තාවයි කියලා මේ පස් දෙනා ගිය බව ඒක මං හිතන්නේ දාම්පාසල් පොත්වල පහේ හයේ පන්තිවල පවා පුගන්නවා. නමුත් දිවන් දැක්කට පස්සේ සරුවචන් වහන්සේ කල්පනා කරලා බැලුවා මෙච්චර ගම්බීර ධර්මයක් නෛර්යානික දෙයක් මේ කන බොන මිනිස්සුත් එක්ක කොහොමනම් සාකච්ඡා කරන්නද කියලා. මොකද මේ මිනිසුන්ට ඕනෙම බඩ හදන්න බෑනේ. සැපමනේ හොයන්නේ. කවදාකවත් මේ ධර්මයත් එක්ක යන්න බෑ කියලා. ශාලාර කාලාම උද්දකාරාම පුත්‍ර බැලුවා. ඒගොල්ලෝ අන්‍ය තීර්ථක වශයෙන් වුණත් ආත්මවාදී වුණත් යම් ප්‍රමාණයක කෙලස් කපාන්න පුළුවන් උත්සාහ කෙරුවා. එතකොට සුමානෙකට කලින් දවසක කලින් ඒ දෙන්න මේ මිය පරලෝකේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා සුමාන ගානක් පයින් ඔය පස්සක මානුංගාවට. මේ බුදු වෙච්ච ගමන් අලුත් බුදුහාමුදුරෝ. මොකද්ද පත්වෙනා කලේ? එනකොට කිව්ව ඈත ඉඳලාම ඔය එන්නේ අපෙන් උපස්ථාන ලබණ්ඩයි. ඔයා කොහොමද සාක්‍ය කුලයේ ඔයගොල්ලන්ට ඕනේ අතට පයට වැඩකාරයෝ. අපිව කටට පහින් ඉඳලා ඇසි නෑ. ඕන්න වතුර බාල්දියක් තියෙනවා කකුල් දෙක ඕනලා වාඩි වෙච්ච ආවයි එක එක්කත් අඳින්න යන්න එපා. එක එක්කත් පෙරගමයි යන්න එපා. එක එක්කත් පාත්‍රේ ගන්න එපා කියලා කතිකාවතක් කරගත්ත බවක් අපි අහලා තියෙනවා. නමුත් ਸਰවඥාන්සේ ළඟට එනකොට මේ පස් දෙනාට පිටන්න බැරි වෙලා ඒ කට්ටිය ගිහිල්ලා පය හොදලා කකුල් පිහලා පාත්‍රය අරන තලුවක් කරලා වාඩි වුණා. වඩලා තුන් සැරයක්ම කිව්වා පොඩ්ඩක් නිස්සද්ද වෙන්න මම බණ ටිකක් කියන්නේ කියලා. මොකද්ද කිව්වේ? ඔයා කවුද අපට බණ කියන්නේ? අපි ඔක්කොම එකට භාවනා කරපු කට්ටිය. එහෙම අපිට ඕන ආන්න ඕන කමක් නැහැ කියලා. ආවුසෝවාදයෙන් කතා කරේ යාළුවයි කියලා කතා කරේ. ඒ ਸਰවඥාන්සේ නැවතත් ඒ තලතුණකම් පෙල්ලා කිව්වා මම ඉල්ලා හිටනවා මේ කට්ටිය පොඩ්ඩක් අනිස්සද්ද වෙන්න මම ධර්මයක් දේශනා කරන්න. දෙවෙනි වතාවට පැහැදිලිවම කිව්වා නෑ අපිට අහන්න ඕන කමක් නැත්තේ නෑ. ඔයා කවුද අපට බණ කියන්නේ? මේ අපේ වචනෙන් කියනවනේ එහෙමයි සිද්ධ වෙන්නේ. තුන්වෙනි සැරේටත් කිව්වා. තුන්වෙනි සැරේට කිව්වට පස්සේ කිව්වා නෑ ඕන කමක් නෑ බණ. කවුද ඔයා මොකද්ද අපිට බණ කියන්නේ? අපි ඔක්කොම එකට භාවනා කරපු අය. ඊට පස්සේ සරුවච්චන්සේ කල්පනා කරා දැන් මේ වැඩේ හරියන්නේ නැහැ නේ කලෙමුණි නමලා තියදී වතුරක් කෙරුවට ඕක යන්නේ නැහැ නේද? ඒ සර්වචනන්සේ දේශනා විලාසය මත වෙනස් කරලා ඇහුවා මම ඕගොල්ලොත් එක්ක අවුරුදු 6ක් එකට භාවනා කරලා තිනවා කවදාකවත් මම කියලා තියෙනද මම අසවල් ඥානීය අසවල් ධ්‍යානීය අසවල් මාර්ගඵල ලැබුවයි කියලා. එතකොට මේ කට්ටියට කල්පනා තියෙනවා මේ පුරුෂයා සාමාන්‍යයෙන් එහෙම කියාපාන කෙනෙක් නෙවෙයි කියලා. කට්ටිය කට්ටිය මොනේ මොන බලාගත්තලු. සර්වචනසවලු මම එදා ඒ විදිහට මේ ආලෝක සංඥාවක්වත් ධානයක්වත් මා විපස්සනා ඥානයක්වත් මාර්ගඵලයක්වත් නොලැබුවයි කියලා කිව්වේ ඇයි නැති නිසා මට ඉඳලා තිබුණේ නැහැ අද මම මේ උඹලට පොඩ වාඩිවියන් කියන්නේ ඇයි අද තියෙන හින්දා එතෙන්දි මේ පස් දෙනා යටත් වෙලා තියෙනවා බණහන්. ඊට පස්සේ දේශනා කරපේක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒක අහනකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඔය ලක්ෂණ කුසලය එතනින් ගාම රූපඤ්ඤෝ තේරම අල්ලගත්තා. දෙවෙනි දාසේ වප්පසුවංශය ඇල්ලුවා. ඊළඟ දාසේ වප්පසුවංශය සෝවන් වුණා. ඊට පස්සේ පස් දිනාටම මේ guided meditation එකක් වගේ ළඟ තියාගෙන පුරුදු කළා පස්වෙනි දාසේ පස් දිනාම රහත් කිරුවයි කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ වප්ප ස්වාමීන් වහන්සේ මතක් කරනවා පිරිනවම් පාන වෙලාවේදී පස්සන්තෝ පස්සති පස්සන්තා ඇස්සැත්තෝ අනික් ඇස්සත් නැත්නම් ඇත්තන්ව දකිත් පස්සන්තෝ පස්සති පස්සන්තා නපස්සන්තෝච පස්සති ඇස් නැති අන්ධයෝද දකිත් ඇස්සත්තා ඇස්සැත්තෝ දකිත් ඇස් නැත්තෝ දකිත් ඇස් නැත්තෝ නොදකිත් ඇස් නැත්තෝ ඇස් ඇත්තෝවත් නොදකිත් ඔන්නෝකයි ලෝක ස්වභාවය තමන්ගේ ඇස් දෙක ඇරලා තියෙනවනම් තමන්ගේ ගියගේ අරය ළඟ ඇස් දෙක තියෙනවා අරය ළඟ නැහැ කියලා මේ පඬිත කුසල පඬිත ලක්ෂණය අන්ධ ලක්ෂණය දකින්න බලන තමන්ගේ ඇහැ ඇරිලා නම් ඊට පස්සේ පුළුවන් පඬිතයා මෙයි අස් කරලා බාලේ අස් කරලා තේරුම් ගන්න. නමුත් තමන්ගේ ඇස් දෙක ඇරලා නැත්තම් තමන් ඉස්සරහින් පොට්ටේ ඉද්ද ඇස් ඇරිච්ච මිනිස්සුද කියලා එයාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සයා ඔක්කොම සමසේ තමයි තියෙන නිසා මේ පඬිත ලක්ෂණේ බාල ලක්ෂණේ බාහිරේ බලන එක නෙමෙයි දක්ෂකම තියෙන්නේ. ඒවා දැනගෙන Taman තුන වඩාගත්තට පස්සේ තමයි Tamanට තේරෙන්නේ පඬිතයා යන තාලෙන් ගති ලක්ෂණ කියන්න පුළුවන්. බාලයා යන තාලෙන් කියන්න පුළුවන්. ඒක නිසා මේ යෝගාවචරය ඇතුළතින් අර රූපංජ වෙනවා වගේම බාහිරින් පඬිත ලක්ෂණ දැන ගන්න ඕනේ බාල ලක්ෂණ දැන ගන්න ඕනේ දැනගෙන බාලයාට බාල බව නොඅඟවා පැත්තකට කරලා පඬිතියට වැඳලා පුදලා යාප්පු වෙලා දරතිය ඇදලා ළඟට ගිහිල්ලා කටයුතු කරනවා. එනිසා සංස්කෘත ශ්ලෝකවල දක්වලා තියෙන කොහොමද පඬිතිය අඳුරගන්නේ කියලා. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයාක්ෂමා සර්ව ජනප්‍රියත්වං. නිර්ලෝභී දාතා බයශෝක මුක්ති ඒතානි පඤ්ඤානි දස ලක්ෂණානි කියලා. පඬිචා දැනගන්නේ කියලා කියනවා මෙන්න මේ දස ලක්ෂණය අනුව දැනගෙන Taman ඒ පඬිත ලක්ෂණ පුරුදු කරන්නයි මේ කියන්නේ. ඒකට අනිවාර්යෙන් පඬිතයන්ට අදී යamak සිද්ධ වෙනවා. ඒ වගේම අර බාලයන්ගෙන් අයිවීම සිද්ධ වෙනවා. මේ ලක්ෂණ ලයිස්තු හදාන ඔක්කොම ළඟට ගිහිල්ලා එක දෙක දාගෙන හරි ගස්සන්න යන එක නෙවෙයි මේකෙන් කියන්නේ. ලක්ෂණ මොකද්ද කියලා දැනගන්නේ Tamanම Tamanගේ సంతානේ ඒ ලක්ෂණ ඇති කර ගන්න ඕනේ. ඒක නිසා අක්‍රෝධ මාරෝග්‍ය ක්‍රෝධ කරන්න එපා. වෛර කරන හිතක කවදාක පඬිත්වයක් හිටින්නේ නැහැ. ආරෝග්‍යවන්ත සම්බන්ධ හිතක් සහ කයක් තියෙනවනේ පඬිත්වයයි. ලෙඩ වෙනවයි කියලා කියන්නේ මොකද්ද පටලවිලා. කය ලෙඩ කියන්නේ කියන්නේ හිත ලෙඩ කියන්නේ දෙකම පටලවිලා. නිසා පඬිතේ අක්‍රෝධ මාරෝගේ ක්‍රෝධ කරන්නේ නැහැ. ක්‍රෝධේ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය විනෝදෙන් ගත කරන. සාමාන්‍ය තරහ නැතුව ගත කරන. ආරෝග්‍ය. අක්‍රෝධ මාරෝගේ ජිතේන්ද්‍රියත්වං. එයාගේ ඉඳුරන් හැම වෙලාවෙම එයා දිනලා තියෙන කීකරු කරගෙන ඉන්නේ. මේචල් කරගෙන ඉන්නේ. හැඟුම් උදාහරින්නේ නැහැ. දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්වං. ළඟ දයාව තියෙනවා මානව දයාව විතරනේ සත්ව දයාව පරිසරය පිළිබඳ ආයාව හැම වෙලාවෙම තියෙනවා. ක්ෂමාව තියෙනවා Tamanටත් තමා සමාව දෙනවා. වැරදි කරන කෙනාට වෙලාව බලලා සමාව දීලා යකී කරු කර ගන්න හැටි දානවා. වැරදි කරන අයට දඬුවම් කරන පව්කාරයට ගල් ගහන්න යන්නේ නැහැ පඬිතුයා. සර්ව ජනප්‍රියත්වම්. බාලයත්ත් එක්ක යාළුයි, පඬියත් එක්කත් යාළුයි, සරුබයත් එක්කත් යාළුයි, කොයි කෙනත් එක්කම ඇයි හොඳයි පවත් ගන්නත් පඬිතුයා දානවා. පඬිජයි කියලා පඬිතෝ පිටිපස්ස පිටිපස්ස ගිහිල්ලා ඉවරලා බාලයෝ ඔබලා ඉන්න පමයිලන් කියලා කවදාක ඇඟෙන්නවත් කරන්න. ඒ නිසා සර්ව ජනප්‍රියත්වයේ පඬිත ලක්ෂණයක් කියනවා. නිර්ලෝභී දාතා බයශෝක මුක්තිය ලෝභකමක් හිතා ගන්න. එයා දන්නවා මේ වස්තුකාමයේ කෙලෙසකාමයේ තිබුණොත් ඒක කවදාකවත් සංනිවේදනයකට yaadෙන්නේ නැහැ. හිර වෙනවා, කොටු වෙනවා, තන වැටෙනවා, ටැග් ගෑනවා. ඒ නිසා වස්තු පිළිබඳ නැහැ කිසිම අල්ලාගැටීමක්, නිර්ලෝභයි. දාතා අපි ලොකු සංචින්න කාලේ කියපු දෙයක් තමයි කවුරු හරි යමක් ඉල්ලුවොත් හිතන්නේ කියලා කෙනේ මනස බැරිම තැන තමයි ඔය ඉල්ලන්නේ කියලා. නම්බුවේ ජීවත් වෙන්න මනස කවදාකවත් කැමති නැහැ. ඉල්ලන්න. ඉල්ලනවායි කියලා කියන්නේ තාම නිඳිත වැඩක්. නම්බුවේ ඉන්න කෙනා නිසා යමක් ඉල්ලනවා නම් කවුරු හරි ඒ මනුස්සයාට හැකි ඉක්මනින් ඒක දෙන්නයි කියලා කියනවා ඉල්ලීමක් කියන්නේ ඇඬිල්ලක් කියලා කල්පනා කරන්නයි කියලා. පුළුවන්කමක් තියෙනවා නම් කවුරක්වත් ඉල්ලන්නේ නැහැ මොකද හැම කෙනාම කැමති ජීවත් වෙන්න මාන්නේ. ඒ නිසා ඉල්ලීමක් තිබුණ වෙලාවේදී ඇඬීමක් ඇඬීම තරසන්න කියනවා. සමහරු ඉල්ලලා දීපු නැති වෙච්චාමත් අඬනවා කියනවා. හැබැයි ඒක දෙවෙනි ඇඬිල්ල කියලා ගණන් ගන්න කියනවා. ඒකට ඉඩ තියන්න එපා ලෝකේ. තමන් ළඟ තියෙනවා නම් හැක්කේ ඉක්මනට අනේ වටිනා අවස්ථාවක් හම්බුනේ කියලා දෙන්න ඕන නිර්ලෝපී දාතා බයශෝක මුක්තිය. එහෙම ජීවත් වෙන පුද්ගලයාට තිරිසන් සත්තු අතර හිටියත්, අමනුෂ්‍ය අතර හිටියත්, මොක අතර හිටියත් බයක් එන්නේ නැහැ. එයාට වෙන්නේ මේ සියල්ල හදා වේදා ගන්න මිනිසුත් එක්කයි. ඒ නිසා පඬිතයාට විදේශය කියලා එකක් නැහැ කියන්නේ. හැම තැනම දේශේ තමයි. කොහෙ ගියත් කවදාකවත් පිටතනකට ගියයි කියලා තේරෙන්නේ නෑදෑ පිරිසක් අතරට ගියා වගේ ඉන්නවා මොකද කාටවත් සලකන්නේ නෑදෑයින්ට වගේ මේ නෑදෑයි කියන්නේ මේ සාමාන්‍ය මේ නෑබෑ කියන අපේ නෑදෑයින්ට නෙවෙයි විශ්වාසන්තයන් අපේ නෑ නම් කොයිලා නෑබෑ කියන කෙනේ නෑදෑ වෙලා තියෙන්නේ මේ කියන්නේ විශ්වාසවන්තකම් දකින්න හැම කෙනෙක්ම විශ්වාස කරනවා ඒගොල්ලෝ ආපිට තමයි මොනවා කරත් Taman අර කරන විශ්වාසයෙන් කවදාකවත් අහකන්නේ ශෝක කරන්න වෙන්නේ නැහැ මොකද ජීවිතේ ජීවත් කරනවා තටමනව නෙවෙයි. ජීවත් වෙන්න තටමනව නෙවෙයි. ඉතින් මෙන්න මේ ලකුණු තමල් තුලට ඇතුල් කරගන්න ගියාම බලන්න කොච්චරක් අපේ රුචි අරුචිකම් අපිට පාවා දෙන්න වෙනවද කියලා. කොච්චරක් අපේ පෞරුෂත්වේ පාවා දෙන්න වෙනවද කියලා. මේ විපස්සනාවම තමයි නමුත් සමාජ ධර්මය. මේ සමාජ ධර්මත් එක්ක වැඩ කරනකොට නිතරම මතක තියාගෙන ඉන්න ඕනේ මෙව්වා මේ මානවයාගේ ආරේ ගුණ නැරේ කියන වගේ પરම්පරාවෙත් එනවා අපේ සෑම සෛලයක තියෙන DNA RNA දක්කම මේවා කැපිලා තියෙන්නේ. කැවිලා තියෙන්නේ. අපි හිතනවා ඒක මේ අපේ සාමාන්‍ය අපේ කර්මේ සහ කර්මඵල වාදය අනුව අපි හිතන කර්මේ සහ කර්මඵලය කියලා. නමුත් ඒක গুপ্ত විද්‍යාව කියලා පැත්තකට දැම්මත් අපේ හැම සෛලයක් සෛලයක් පාසා මේ ಗುಣ වඩලා තියෙනවා වඩලා තියෙනවා නැත්තම් නැහැ. නමුත් වඩලා නැති විනියට වඩන්න පටන් ගන්න ඕනම වෙලාවක් වෙලාවක්. හොඳ වෙන්න ඔය නිසන්වනේ හදනකන් ධම්මජන්ත හාමුදුරුවෝ හොඳ වැඩ කරන්න හැම වෙලාවෙම නැකත කිව්වා. කද්දාකත් නැකත් බලන්නේ හොඳ වැඩ කරන්න හැම වෙලාවෙම නැකත. ඒ නිසා තමයි අඩුපාඩු ටික දැනගෙන දැනුණා කියලා කියන්නේ ලොකුම ලාභේ මේ ටික හදන්න පටන් අර ගන්නවා නම් එක්කෙනෙක්වත් නැකි නෑ. හැම වෙලාවෙම ඉඳ තියෙනවා. ඒ වගේම තමයි සලකා බැලුවොත් පේන ආදර්ශයක් තියෙනවා. කලාතුරකින් ලම්බ වෙන්නේ හොඳ කල්යාණ මිත්‍රයෝ. මොකද ආදර්ශ තියෙනවා. ඒ නිසා මේ ලක්ෂණ කුසලයේ කියලා කියන්නේ පඬිත ලක්ෂණේ බාල ලක්ෂණේ කියලා කියන්නේ අපි ඔය ලයිස්ට්ුවක් බලලා අනුන් හරිදාන එක නෙවෙයි. ඒ ಗುಣ තමන් ළඟ කොච්චර පිහිටනවද කියනවනම් ඒ ආකර්ෂණ ශක්තිය ඉබේම ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒ පඬිත ලක්ෂණේ තියෙනකොට විවේකයේ පැත්තට නික්ලේශී පැත්තට ගම්බීර ධර්ම පැත්තට පරමාර්ථ පැත්තට ආදිනවා. බාල ලක්ෂණ එනකොට සම්මුතිය පැත්තට, සෙනග පැත්තට, කලගෝසාව පැත්තට, කෙලස් පැත්තට ඉබේම ඇදලා යනවා. අපි මේකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඇබ්බැහිය කියලා. ඔය ඇබ්බැහි කියන වචන සාසනික වශයෙන් සම්බන්ධ කරන්නේ සංඛාර කියන වචන තමයි. අපි මේ සංස්කාර කියලා ගොඩක් තියාගෙන ඔන්න ඔය ඇබ්බැහි ටික තමයි. අපිට මේ සංස්කාර පොදි බඳගෙන කරේ තියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඔය ඇබ්බැහිය අත්නාරින්න අපි ඉල්ලා හිටිනවා කොහේ ගියත් මට මේ කෑම ඕනේ මට කොහේ ගියත් මේ ඇම්ද බුදියන්න ඕනේ මට කොහේ ගියත් මේ රුචි ඕනේ කියන මිනිහා බේරිච්ච දරකඩක් ඔය කවදාකවත් හැදෙන්නේ නැහැ. අපි ඊට හදන්න ඕනේ ඕන දෙයකට නැමෙන දැඩි රුචි අරුචිකම් වලින් පෙලෙන්නේ නැති හැඩ ගැහෙන තාලට යනවා නම් විතරක් ධර්මය අපිට අනුග්‍රහ කරනවා. කල්යාණ මිත්‍ර අනුග්‍රහ කරනවා. පඬිත ලක්ෂණයට අපිට හැඩ ගැහෙන්න පුළුවන්. මෙලෙක් ගති නිහතමානී ගතිය එනවා. ඒ නිසා යෝග ජීවිතයක් තනවඩනවායි කියලා කියන්නේ ඇත්තටම කියනවනම් වඳින්න වටිනවා. නම් ලෝකයාගේ පැත්තෙන් බලනකොට මේ ලෝක න්‍යාය ධර්ම වලට විරුද්ධව යෑමක් පේන්නේ. ලෝකේ තියෙන්නේ පොසතුන් එක්ක ඉන්න බලාපන් දුප්පතුන් අත අරපන් පඬිතුත් එක්ක හිටපන් බාලයෝ අත අරපන් කියලා නෙමෙයි තියෙන්නේ පඬිතයත් එකයි මේ මෝඩයත් එකයි හැසිරෙන ස්වරූපෙන් තමයි දන්නව මොකද්ද කරන්න ඕන කියලා හැබැයි දෙන්නේ එක්කෙනෙකුටත් අඟවන්නෙත් නැහැ මම මේ අඳුනගෙන මෙයාට ඇදිලා යනවායි කියන්නේ ඒ නිසා මෙවැනි මේ යෝග ජීවිත ගත කරන යෝග ගති ලක්ෂණ තමන්ට ලං කරගන්න කෙනෙකුට ලෝකයා කියන්නේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා. මොකද ලෝකයේ ගති ලක්ෂණ නෙවෙයි යන්නේ. ඒගොල්ලෝ යන්නේ වෙනම ක්‍රමයකට. ඒ නිසා ඒ 1940 ගණන් 60 ගණන් වගේ විතර වෙනකොට මේ ගැන ලියනකොට අපි පන්නේ ලොකු අපත්‍යච ලොකු සංසය ලියලා තිනවා මේ තරම් අමාරු ගමනක ගඟ දිගේ ඉහළට පීනන්න හදන බුද්ධ ආදී උතුම්මන් වහන්සේලා ආශිර්වාද කරන මේ යෝගාවචරයට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා සමාජයේ කෙලපිරිච්ච padikkamakata තරම්ව සලකන්නේ නැහැ කියලා හැබැයි යෝගාවචරයත් ඒ සමාජ සැලකිල්ල කෙලපිරිච්ච padikkamන තරංගව සලකන්නේ නැතුව යනවනම් ඕන වෙලාවක යෝගාවචරයක් වෙන්න පුළුවන්. මේ සමාජ සැලකිල්ලත් එක්ක මේ ගමන කරන්න බෑ. මොකද සමාජයේ දන්නේ එකයි මේ පැත්තට අදිනවා ඒගොල්ලෝ. එසා යෝගාවචර දැනගන්න මේ ඇදිල්ල තියෙන බව දැනගෙන ගුරුත්වාකර්ෂණය වගේ පොළොට අදින බව දැනගෙන ඒක කපාගෙන අනිත් පැත්තට යන්න නිතරම ඒ භාවනා සීල සමාධි ප්‍රඥා ගුණ වඩන්න ඕනේ. ඒ නිසා මේ ලක්ෂණ කුසලය එහෙම නැත්නම් යෝගලාද පණිත ලක්ෂණය සහ බාල ලක්ෂණය කියලා කියන්නේ මිනිස්සු මනින එකක් කියලා වර්තවා ගන්න යන්න එපා. ඒකෙන් Tamange හිත තියෙන බාල ලක්ෂණ දුරු කරලා පණිත ලක්ෂණ වැඩෙනකොට Tamanටම තේරේ පණිතයන් දිහාට ඇදිලා යන ආකර්ෂණයකුත් බාලයව හැලෙන ආකර්ෂණයකුත් වෙනවා මේවට කියන්නේ චිත්ත නියාම කියලා. ඒ චිත්ත නියාමට අහුණාට පස්සේ Tamanට කරන්න දෙයක් නැහැ ඉබේම ඇදිලා යනවා. එහෙම නැතුව මේ මේ බුල්ඩෝසර් ගෙනලා පසයින් කරනවා වගේ බාලයෝ නම් කරලා අයින් කරන පටන් අරගත්තොත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා. ඔය ගෙවල් දොරවල් ඉනකොට භාවනා කරනකොට අනා ගන්න තැන තමයි යෝග. ඔක්කොටම අංගෙන්ඩ පටන් ගන්නවා භාවනා කරන්න පටන් ගත්තා. අපේ ගෙදර කට්ටිය භාවනා කරන මං විතරනේ භාවනා කරන්න කියලා පටන් අරගන්නවා. අපි කිච්චරි ඒ දවස්වල ආපුවාම කියනවා මේ අපේ අම්මා පොයට තිල් ගන්න යනවා. ඊළඟ මෛත්‍රී භාවනා කරනවා. ඉතින් අපි ඒ දවස්වල අපි ළඟ කිසිම භාවනාවක් තිබුණා මම ඒක කොහොමද මෛත්‍රී භාවනා කරන බව දන්නේ කියලා. ගෙදරට එනකොට බැනගෙනලු ඉන්නේ. ඒක දන්නවලු මෛත්‍රී භාවනා කළා තමයි කියලා. වෙනදා එහෙම නැතිලු. භාවනා කරන්නේ නැත් දවස්වල ගෙදර ආපුවම සාමාන්‍ය විදිහට නෝ මෛත්‍රී භාවනා කරපු දවසේ ගෙදරට ඉන්නේ ගොඩ වෙනකොට බැනගෙනලු. සීල් රකින්න නැත්තන්ට දුස්සීලෝ දකින්නට කරප්පා. ඒ තරම් ඒගොල්ලන්ගේ සීලය ඝන බහලයි. ඒ වගේම භාවනා කළ ධ්‍යානයක් කරේ මේ ගත්තට පස්සේ අනෙක් මිනිස්සු වෙන්නේ තිරිසන් සත්තු වගේ නහයෙන් බලන්නේ ඒගොල්ලෝ දිහා. ඇස් දෙකෙන් නෙවෙයි. විපස්සනා කරනකොට කියන්නේ මම අසවල් ඥානයක තියෙන්නේ. ඉතින් අහල බලන මිනිස්සු තියෙනවා පැහැදිලිව වයර් මාරු වෙලයි කියන. සාධාරණයි මං කියනවා සාධාරණයි කියලා මේක. ඒ මොකද ඒගොල්ලෝ ඒ බාලේ වයින් කරන්න හදන්නේ අර වගේ මේ බුල්ඩෝසර් එකකින් නැත්තම් සවලෙන් උදැල්ලෙන් අයින් කරන්න හදනවා. බුදුජානනාංශ කියන්නේ ඒක නෙමෙයි තමන් ළඟ තියෙන බාල ලකුණු අයින් කළා දාලා තමන් ළඟ තියෙන පඬිත ලක්ෂණ වලට මේ දෙකම තියෙනවා එක්කෙනෙක්වත් නැහැ මේ ලෝකෙම 100ක් බාලෙකෝ 100ක් පඬිතේ එකම 100ක් පඬිතයි හිටිය බුදුහාමුදුරුවෝ අනිත් ඔක්කොම කලවම තියෙනවා රහත් උනත් කලවම තියෙනවා නිසා කිසි කෙනෙක් නුසුදුස්සෙක් නෙවෙයි කිසි කෙනෙක් අනික් කටට ඔලුව උසන තරම් දෙයක්වත් නැහැ මේකේ ඒ නිසා සාමාන්‍ය විපස්සනාදී කියනවා විපස්සනා කොයි දෙයක් ලොකුත් නැහැ, කොයි දෙයක් පොඩිත් නැහැ. තියෙන ඔක්කොම සම කරලා ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ ලක්ෂණ කුසලයේ කියන එක විද්‍යාවකට වැඩිය කලාවක්. කාලයක් පුරුදු කරලා පුරුදු කරලා හොඳම ක්‍රමය තමයි මේ වගේ පඬිත කෙනෙක් ඇසුරු කරලා එයත් ඔය තමන්ගේ දවස ගත කරන මොන විදියෙ ගැළපීමක්ද කරන්නේ කොයි හැම වෙලාවෙම තමන්ගේ මානසික තත්ත්වේ පවත්වාගෙන යාම සඳහා කොයි දේෙන් හැමදේම ප්‍රයෝජන ගන්නවා සීලියත් ගන්නවා සමාධියත් ගන්නවා ප්‍රඥාවත් ගන්නවා සාමාන්‍ය දැනුමත් ගන්නවා අරකින් නිර්ලෝභී දාතා බයශෝක මුක්තිය සෑම ගුණයක්ම එකතු කරගන්නවා ඉතින් ඒකේ හිග ලෝකයක් නැහැ. බෞද්ධ බුද්ධ ශාසනයක් තියෙන කාලයක් වෙනකොට හැම තැනම කොතනත් ඔයගේ එකන දෙනෙක් ඉන්නවා. අන්නේ ආකර්ෂණ ශක්තිය ගන්න නම් Taman තුල මේ ගුණ වඩන්න ඕනේ. රූපංජු වෙන්නත් ඕනේ. භාවනා කරනකොට ඒ රූප ධර්ම මේමයි නාම ධර්ම මේමයි කියලා දැනගන්නත් ඕනේ. ඒ වගේම ලක්ෂණ කුසලී තියෙන්නත් ඕනේ. ඊගාවට න අසාතිතා සාටිතාව සාටිතෝ හෝති කියලා තව තුන්වෙනි ලකුණකට මම යණ්ඩයි බලාපොරොත්තු වෙන්නේ. මේ දෙක පිළිබඳව අපි සෑහෙන ප්‍රමාණයක් ඉදිරිපත් කරගත්තයි කියලා මේ තුන්වෙනි ලක්ෂණයේදී කියන්නේ හරක් බලන මිනිස්සයාගේ මිනිස්සයා දැනගන්න ඕනේ ඒ හරකුන්ගේ සමහර තැන් තියෙනවා උන්ට ලෙවකා ගන්න බැරි තැන්. අන්නේ ලෙවකා ගන්න බැරි තැනක පුංචිව තුවාලයක් වුණොත් බොහෝම ඉක්මනට ඉහළ තියෙනවා කියලා එකක් තියෙනවා. සත්තු ගිහිලා පිටර දානවා. පිටර දැමන්න පස්සේ කුණු පණුවක් ගහනවායි කියලා එකට කියන්නේ ඒ තුවාලේ පණුව ගහනවා. ඉතින් අර හරක හරි වෙහෙසෙන් ඉන්නේ ඌට අතින් කහ ගන්නත් බෑ, ලෙවකා ගන්නත් බෑ අන්නේ තැන් හරියට බලලා ගොපල්ලා ඒ බිත්තර උපක්‍රමයෙන් අයින් කරන්න ඕනේ. අසාටිතං සාටිතා අසාටිතං සාටිතං හෝති කියලා කියන්නේ සතාට සතා විශ්ින් අයින් කර ගන්න බැරි ඒ තුවාල වල බිත්තර දැම්මේ නැත්තම් එක දවසට පුපුරන බිත්තර. දාස් ගාණෙන් එනවා. ඒකේ අටුවාචාර්ය වංශල පෙන්නලා දීලා තිනවා ඊට පස්සේ සතා ඒක සිවිය විදගෙන හැම විදගෙන මස විදගෙන නහර විදගෙන ඇට විදගෙන කාගෙන යනවා. අපි කියන ඔඩු දුවනවායි කියලා. අන්න ඒ වගේ ඒ දක්ෂ ගොපල්ලා ඒ හරක දඟලනකොට සමාල්ලාට කණේ gediy හැදෙනවා. එතකොට හරකා ඉන්න කන පාත් කරගෙන ලේ වැටෙනවා. ඒ තරමටම ඌට කරන්න දෙයක් කන ගසන්නත් බෑ අඟේ වදිනවා. ලේ වැටෙනවා. ඉතින් ඉහඳ තියලා. ඉතින් ඒකට කොහොම තෙල් දාලා ඒ පඬු පිටර අයින් කරලා ඒ පිළියම කරලා දුන්නේ නැත ඌට කන්නත් බෑ උණ. හරකට උණ. උකුරු දෙක මැද කකිනවා. ඒ වගේ ඔය බෙල්ල පල්ලේ තල්ලේ ඒ වගේදී එනවා තුවාල ඒ සතාට පිළියම් කරගන්න බෑ. ඉතින් ඒකට හරි වෙහෙසෙන් ওই ඉන්නේ උට කණ්ඩත් නෑ බොණ්ඩත් නෑ මොන දෙයක්වත් නෑ උණ ගෑනේ. ඉතින් එහෙම හරකා රැලෙන් කොන් වෙනවා. කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව වෙilla මැරලා යනවා. ඉතින් ඒ දන්නේ නැත්නම් යෝගාවචරය මේ ගොපල්ලා මේ හරකට මෙන්න මෙහෙම අපහසුකමක් තියෙනවායි කියලා ඒක ඒක පිළියම් කරලා නොදුන්නොත් ඒ ඉතින් මාරාන්තික වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ එකක් සරුවචනන්සේ පෙන්ලා නැවතත් යෝගාවචරයට ආරෝපණය කරනවා අසාටිතං සාටිතං හෝති කියලා. මේ භාවනා කරනකොට සීල මට්ටමේදීත් එනවා නැතුවම නෙවෙයි. මෙතන කතා කරන්නේ ඇත්තටම සමාධි භාවනා කරන මට්ටමේදී නැත්නම් ප්‍රඥා භාවනා කරන වෙලාවේදී හිතට එන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියලා මේ කාලයක් අර බැසිකිලි වලක් වගේ කුණු වෙච්ච මේ හිතට ගලන්නේම මෝදු වෙන්නෙම කුණු. ඒක නිසා ඇහින් මට අසවල් රූපේ බලන්න නැත්තම් කියලා. මට අසවල් සද්දේ අහන්න නැත්තම් කියලා. මට අසවල් සුවඳ බලන්න නැත්තම් කියලා. මට ජීව පින්නන අසවල් අසවල් රස ලැබෙනවා නම් හොඳයි කියලා. මට මේ මේ විදි ආසන යාන වාහන කොට්ට මෙට්ට ලැබෙනවා නම් හොඳයි කියලා. මට මේ මේ හිතවිලි හදන්න ඕනයි කියලා. යෝගාචරයා gedara doral වල ඉන්නවට වැඩිය භාවනා මධ්‍යස්ථාන වල ගියාම ඒවා දෝරේ ගලන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචරය තනියම සැලසුම් කරනවා ඒ එක එකක් ලබන්න. ඉතින් ඒක නිසා ඇත් එක වහගත්ත ගමන් අර තුවාලෙට ඉහෙට තිබ්බා වගේ බොහෝම ශීඝ්‍රයෙන් මේක ඇවිල්ලා සම්පූර්ණ වහලා ගන්න. කාම විතක් එනවා. කාම විතක් කියලා කියන්නේ මේ පංචකාම ගුණයන් વિશે ඇති ආශාව ඊට පස්සේ ව්‍යාපාද විතක්ක එනවා. එහෙම භාවනා කරනකොට කවුරු හරි කැස්සොත්, සද්දයක් කෙරුවොත් මොන හරි එකක් ආවොත් ගෙවල් දොරවල් ඉන්නකොට නැති තරම් වේග කේන්තියක් යන්න පටන් ගන්නවා. මෙච්චර වේදම් කළා ගෙවාගෙන මෙතෙන්ට ආවා මේ අසෝල ඇවිල්ලා කතා කරනවා අසෝල මෙහෙම කරනවා මේ මේ දේවල් කරනවා ආදි වශයෙන් අර පුංචි දේවල් නුරුස්සංගා තියෙනවා විහිංසාව විතක්ක එනවා අනුන්ට හිංස කරන මට්ටම දක්වාම ඉහළට යනවා ඉතින් ඒ වයිදී ඔය ගිරිමානන්ද වගේ සූත්‍රවල සරුවත් chance පහාන සංඥාවෙන් විස්තර කරලා තියෙනවා uppannam kama vitakkan නාදිවාසේති පජහති ව්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා. අදිවාසනය කරන්න එපා. එකත් එක්ක හුරතල් කරන්න යන්න එපා. නාදිවාසේ පජහති දුරන් දුරන් කරන්න කියලා. ව්‍යන්ති කරෝති කෙලවර කරන්න කියලා මකන්නේ කියලා කියනවා. නාදිවාසේති පජහති ව්‍යන්ති කරති අනභවං ගමේති නැති නැති ස්ථානපත් කරන්නයි කියලා. ඒ මොකද පොඩ්ඩි ඉඩක් දුන්නොත් ඒක සම්පූර්ණ ගුණ ජීවිත විනාශ කරනවා. එනිසා මේ ප්‍රධාන වශයෙන් කියන මෙතන නම් හඳන් කළ දෙන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වෙන විදිහට කියන රාග ద్వේෂ මෝහ තමයි මේ කතා කරන්නේ. ඉතින් මෙව්වා ආපු වෙලාවෙවත් එක හුරතල් කරන ගතියක් තිබුණොත් ඉතින් අර කොච්චර භාවනා කරලා අරමුණේ හිත තියාගෙන ගියත් වැස්ස වෙලාවට දෙමින වහලයක් අතේ ඉඳගෙන බුදියන්න හදනවා වගේ කවදාකවත් කරන්න බෑ මේවා කඩාගෙන වැටෙනවා ඇතුළටම වැටෙනවා ඉතින් සයිව දුරුවන් කිරීමේ ක්‍රම හරියට අර ඉහළ තියෙනකොටම ඉහළ අයින් කරනවා වගේ මේ විතර්කේ එනවා තහ සමගම හඳුනා ගැනීම තමයි එකම විපස්සනා ක්‍රමය නමුත් එහෙම ආවට පස්සේ හඳුනාගත්තත් විනාශය සිද්ධ වෙන්න නිසා සමත ක්‍රමත් පමණට පාවිච්චි කරනවා අපි කියනවා නම් කාම විතක්ක නිතං ආසාවල් රූප සද්ද ගන්ධ රස විශේෂයි ඇහැකන දිවනාශය පිනවීමේ විශේෂෙහි ව්‍යවෘත වෙන හිතක් තියෙනවා නම් ඉතින් ඒකට අසුබ භාවනා වැඩිම කියන සමත උපක්‍රමය කියලා දෙනවා. ව්‍යාපාදේ කියලා දේවල් නුරුස්නා ගතිය නිසා තරහව නිසා හිත නිතරම පීඩා වෙනවනම් මෛත්‍රී භාවනා කරන්න කියනවා. විහිංසාව විතක්ක එනවනම් අනුන්ට හිංස කරන අනු වනසන වනස් හිතවිලි එනවනම් ඒ වෙනුවට කරුණා භාවනාවක් කරන්නයි කියන්නේ. ඒවා සමත උපක්‍රම. හැබැයි මේකෙදි කියනවා ඔය පණු පිටර දානකොටම අරන් දැම්මොත් ඒක liverලා පණුව මැස්සෝ නොහඬ කටයුතු කෙරුවොත් සතා බේරන්න පුළුවන්. පණු පිටර දැම්මට පස්සේ බොහොම ශීඝ්‍රයෙන් වැඩෙනවා. ඒ නිසා මුල් පටන් ගන්නකොටම දැකීම තාමත්ම වැදගත් වෙනවා. ඒක නිසා මේ කාම ව්‍යාපාද විහිංසා කියන හිතවිලි එනකොට මේක මම මාගේ කියන තැවෙන සැලෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ එනවා තහ සමගම ඝන බහල වෙන්න කලින් මෝරන්න කලින් ඒවා දැක දැන ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක මගේ බුදුරේට ගණ්ඩත් එපා පශ්චාත්තාප වෙන්නත් එපා ඒක මගේ වැරද්දකින් එනවා මගේ අකුසල කර්මයක් මගේ කාල කණිකම කියලා හිතලා හරියන්නේ නැහැ අප්‍රමාද වීම තුළින් විපස්සනා උපක් මේ උපක්‍රමයක් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් තන වැඩිලා ගිහිල්ලා කන බහල වෙලා නම් රාගයක් ආපුවාම අසුබ භාවනාව, ද්වේෂයක් ආපුවාම මෛත්‍රිය, විහිංසාවක් ආපුවාම කරුණා භාවනාව වගේ ඒ උපක්‍රම යෝගාවචරය දැනගෙන තියෙනවා. දැනගෙන හිටියේ නැත්නම් අන්න අර ඉහත තියෙනකොට ඉහන පණු වගේ සිද්ධ වෙන සිද්ධ දේ සිද්ධ වෙනවා. ඉතින් මේක මේ අයිතාමත්ම බරපතලයි මේ වැඩි මොකද යම් කිසි කෙනෙකුට මේ වගේ කාම විතක්ක බහුල වෙනවා නම් බොහෝ විට ගුරුවරු ඒ කට්ටිය බහුල භාවයේ නිසාම භාවනාවට අභෞවිය වශයෙන් පිට කරන්න ඉඩ තියෙනවා භාවනා මධ්‍යස්ථානේ. පිට වෙන්නත් ඉඩ තියෙනවා. උපක්‍රමයක් දාලා බලනවා. ඒකට මේ අසුභ භාවනා වගේ කරලා එම් බැන්නම් දිගටෝ මේ කාම හිතවිලි දෝරේ ගලන ගතියට එනවනම් එයා මොකක් හරි විලෝපනයක් ඇති කරන ස්ථානෙන් බැහැර වෙන්න වෙනවා. කියන ද්වේෂය බහුල නම් හඳේ එළියයිද ඉරේ එළියයිද දවල් එළියයිද රායයිද කියන්න බෑ භාවනා මධ්‍යස්ථානේ. විසිකොරලා දාන. ඉන්න බෑ. ඒක විහිංසාහිත විලියනවනම් ඒ පුද්ගලයාටත් කවදාකවත් සුවනින්දක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම අභව්‍යතාවයට පවපත් කරන්න ඉඩ තියෙනවා. නමුත් හැම කෙනා ළඟම ටිකක් තියෙනවා. කිසි කෙනෙක් නැහැ මේක නැති. ඒ නිසා ඒක හරියට විතර්ක හඳුනා ගන්න එක ඉතා වැදගත්. ඉතින් මෙතෙන්දි මට මම කැමැති මතක් කරලා දෙන්න යම්ම චිත්තක්ෂණයක මෙවැනි පාසාවරණයක මෙවැනි පසුබිමක මෙවැනි නිදානක ඉඳලා කල්පනා කරන යම්ම චිත්තක්ෂණයක අරමුණේ හිත පවතිනවා කියලා කියන්නේ මේ තුනම නෑ කාමච්ඡන්දේ වෙලාවේ නෑ ව්‍යාපාදේ නෑ විහිංසාව නෑ ඒ නිසා යෝගාවචරය කල්පනා කරනවා මෙහෙම ඉඳගෙන ඉන්නකොට හොඳට පටල වාඩිලා මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන හිතවිල්ල කියන්නේ මේ බරපතල අකුසල කර්ම නැත්තම් මේ කෙලෙස් මුල් තුනම නැති අවස්ථාව කොච්චර වටිනවද කියලා කල්පනා කරන්න. එහෙම ඉන්නකොට යාට ඉඳගෙන ඉන්නේ පහසුව තුල අපි හිතමු ආස්වාස් ප්‍රසවාසයේ වැටෙන්න ගත්තයි කියලා. ඒ ආස්වාසයේ වැටෙනදී මේ ආස්වාසය කියලා ඒක මෙනෙහි කරන ගතිය, දන්නා ගතිය තියෙද්දී ඒ යෝගාචර 100%ක්ම සන්තෝෂ වෙන්න බලන් මේ හිතේ රාගෙට. මොකද අරමුණට රාග කරන්න දෙයක් නෙවෙයි ආනපනේ ආස්වාසය කියලා කියන්නේ. ද්වේෂය නෑ. ද්වේෂය තිබුණා නම් මේ විදිහට ආස්වාස කරනකොට ආස්වාස බව දන්න බව සතුටු වෙන්න බෑ. විහිංසාවක් නෑ. ඒතර ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාසය දන්නවනම් ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි ඉඳලාපු තැනත් එක්ක බලනකොට මේ කාම ලෝකයේ රූප බලමින්, සද්ධාමෙන්, ගඳ බලමින්, රස බලමින්, පාස ලැබෙමින් ජීවත් වීම පෝසත්කමක් කියලා හිතන ලෝකයෙන් ඇවිල්ලා මේ වගේ තැනට ඇවිල්ලා භාවනා කරනකොට එක චිත්තක්ෂණයක ආස්වාද ප්‍රසආසෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණු වශයෙන් බලනවා නම් සංසාරේ පුරාවට කරගෙන ගැඩ ගැහි ගැඩ ගැහි ගොඩ ගැහි ආපු මෝහ පටල සියල්ලම එක පාරෙන් කපලා යනවා මේ සතිය කියන්නේ ඒ තරම්ම බරපතල බලවත් කුසල වේගයක් ඒකට උපමාවක් කියනකොට මට මතකයි ඔය නිවනේ නිවීමේදී ඒ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරා ඔය විජේබාරජ්ජුරු ඉන්න කාලේ ලංකාවේ හිටියලු මේ නීලමහ යෝධයයි කියලා යෝධයෙක්. ඒ යෝධයා මේ රජ්ජුරුවන්ට හිතුණලු ඉන්දියාවට ගිහිලා චෝල දේශයට ගහලා චෝල රාජ්‍යයෙන් මේ පණ පිටින් සෙනග අරගෙන ඇවිල්ලා ලංකාව වැඩ කරන්න. පස්සේ මේ රජුරෝ යුද ප්‍රකාශ කරලා ඒගොඩට යන්න හදනකොට මේ නිලමහ යෝධයා කෙරුවේ යාළඟ තියෙන චක්‍රායුධය කියලා එකක් දබරගෙල්ල උස්සලා චක්‍රායුධය කරකොල කරකොල කරකොල කරකොල වේග කරලා මහමුදට ගහපුවාම මහමුද දෙබෑ වෙලා 20000ක් සෙනග යනකම් මුහුද දෙබෑ වෙලා තිබුණයි කියලා කියනවා මහා වංශය. මේක හුඟක් වෙලාවට අතිශෝක්තියක් වෙන්න ඇති. ඒක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. ඒ චක්‍රායුධය ඒ තරම් වේගයි අර ඝනකඩ මහ පොළොව වගේ පොළොව මතු කරන තැන මුහුද දෙබෑ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒගේ සති එක චිත්තක්ෂණය අර මහා මුහුද වගේ තියෙන කෙලස් ප්‍රවාහය 100%ක්ම කපලා අඩියටම වදිනවා. වැදුනොත් පමණයි ආස්වාසය ආස්වාස වශයෙන් වැටෙන්නේ. ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් වැටෙන්නේ. පිම්බීම පිම්බීමක් වශයෙන් වැටෙන්නේ. හැකිලීමක් හැකිලීමක් වශයෙන් වැටෙන්නේ. පොළොව තියෙනකොට පොළොවේ මේ වැල්ලේ ඇවිදිනකොට මේ පපඩම් පුපුරන්න වගේ දැනෙන ගතිය කියලා කියන්නේ 100%ක්ම ඒකේ කාමච්ඡන්දේ නැහැ, ව්‍යාපාදේ නැහැ, විහිංසාව නැහැ. ඒක නිසා එක් එක දවසක් අපි පැයක් භාවනා කරන කෙනෙක් අපි හිතුවොත් එක චිත්තක්ෂණයක මට එක ආස්වාසයක් දකින්න පුළුවන් උනායි කියලා සන්තෝෂ වෙන්න පුළුවන් සංසාරේ පුරාට තියුණු මෝහ පටල එක චිත්තක්ෂණයකදී කැඩුවා. හැබැයි ඊගා චිත්තක්ෂණේ ආයසරයක් කාමච්ඡන්දේ ආයතරයක් ව්‍යාපාදේ ආයසරයක් විහිංසාව වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයතරයක් අර නිල මහයෝදයා කස කවනා වගේ කරකොල කරකොල කරකොල කරකොල ආයතර චිත්තක්ෂණයක් ගහන්න පුළුවන් නම් එතකොට ආයෙත් මොහොතේ අඩිය පේන. මෙන්න මේ විදියට එක මෙනෙහි කිරීම ආස්වාසය ආස්වාසයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් බිම්බිම් බිම්බි වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් වම වම වශයෙන් දකුණු දකුණු වශයෙන් එක මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් නම් එක තප්පරයකට එකක් තප්පරයකට එක චිත්තක්ෂණයක් කෙලස් නැතුව ඉන්න පුළුවන්. එහෙව් කෙනා තප්පර 5ක් භාවනා කළොත් සංසාර දිගට ගෙනාවක චිත්තක්ෂණ කෙලස් ප්‍රවාහ එනතම මොහ පාටල චිත්තක්ෂණ 5කට කපන. එමන්ස විනාඩියක් භාවනා කළොත් 60 වාරයක් චිත්තක්ෂණ පිසු දින විනාඩි 5ක් භාවනා කළොත් 300 වාරයක් හිත කෙලස් වලින් අයින් කරනවා. ඔය මදිද? ওই ටික මදිද අපේ ජීවිතේට? මෙච්චර කෙලෙස් බලමුළු මාර සේනාවල් සහිතව අපි යටකරන්න හදද්දී අපි ළඟ තියෙන චක්‍රායුධයක් ඕන වෙලාවක අපිට යන්න පුළුවන් මූල කර්මත්තාන්ට මට හිතෙන ඔකට නිවන කියලා කියන්නේ කියලා. ඔය කිසි විපස්සනා ඥානාවක් කිසි ධානයක් කිසි ඉස්දි ප්‍රාත්‍යාරයක් කිසි අභිඥාවක් මොකක්වත් ඕනේ. ඕක තමයි අපි මිනිස්සු එක්ක වශයෙන් ලැබපු උත්කෘෂ්ඨම ඵලෙ. ඕක දවසකට අඩු ගාණ චිත්තක්ෂණ පහක් කරන්න බෑයි කියලා කියනවා මේකටත් වැඩිය කාලකන්නිකමක් තියෙනවද කියලා හිතන්න මොනවද මේ පහඳින්නේ කාටද මේ හම්බ කරන්නේ අපි දවසකට එක චිත්තක්ෂණ පහක්වත් බැරි නම් මාත් එක්ක මට ජීවත් වෙන්න මොකද්ද මේ කැම්බිරිල්ල කරත් බැඳගත්ත ගුණා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇදපන් වෛරෝ බරභාගේ කියලා අදින. අපි හිතනවා යුතුයකම් කියලා. අපි හිතනවා මේ වගකීම් කියලා. නමුත් සරුවත් chance සඳහන් කරලා තියෙනවා මේකට මෝඩකම කියලා කියනවා. තකතිරුකම කියලා කියන්නේ. එනිසා මට මතක් වෙනවා ඒක අම්මා කෙනෙක් ඒ දානිවල උඩට ආපු වෙලාවේදී කණ්ඩායමත් එක්ක කතා කරන වෙලාවේදී හුඟක් ඔය අපේ දායකව භාවනා කරන්න. ඒගොල්ලෝ බුරියෙන් පල්ලෙහාට තමයි සලකන්න දන්නේ. බුරියෙන් උයරහට සලකන්න දන්නේ. ඉතින් අපිත් මේ පුළුවන් තරම් උත්සාහ කරනවා දායකව ගෙන්නගෙන භාවනා කරවන්න කොහොමද තියෙන අවුරුදු 45ක් අපිට කන්න දුන්නනේ. ඉතින් ඒ කට්ටියන් තහනවත් ඒකට කට්ටිය කතා කළේ කිව්වා එක්කෙනෙක්වත් භාවනා කරන්න ආයේ නැහැ කිව්වා මම කුටිය පිරෙන සෙනගෙ හිටියා. ඊට පස්සේ මං කිව්වා ඉතින් මෙච්චර කල් අපිට කන්න දුන්නේ කිය අපි ණයයි ඕගොල්ලන්ට. ඒක නිසා අපි උනන්දු කරනවා එක්කෙනෙක්වත් නැද්ද අඩු ගන්න විනාඩි 5ක්වත් භාවනා කරපු. ඒක අම්මා කෙනෙක් අත ඉස්සුවා. ඊට පස්සේ මං කිව්වා බුදුමාහාර වටනාකමක් තියෙනවා අම්මේ ඔය සෙනගත් එක්ක උඹ අපායට ගියොත් උඹ විතරක් යම රජුරු ආපහු එවයි. අනික් කටිය සේරම නිස්සාරණවනේ ගියයි කිව්වත් වැඩක් නැහැ. කෙලින්ම යම පල්ලන්න බාර දෙයි කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ මම එච්චරම බරපතල භාවනාකාරයෙක් නෙවෙයි. ඒකට මං කෝ අඩු ගානේ අත උසන්න පුළුවන්කමක් තිබුණානේ. මට කියලා දෙන්න පුළුවන් ද අම්මා? අම්මගේ වචනෙන් ওই පිළිසෙට ඇහෙන්නේ මොකද්ද භාවනා කරන්න කියන්නේ. දැන් මම කිව්වොත් අහන්නේ නැහැ මොකද මං පරණ ආමුදුර කෙනෙක් මම ඉත බාලා තියෙන සිවුරක් දාගෙන ඉන්නේ. ඒ නිසා ආමුදුරණන් ඉතින් භාවනා කරන්න පුළුවන් අපිට තමයි දෙල්ලම කියලා නේ. ඉතින් ඊයෝ හිතන්නේ. අර අම්මා කියපු කතාව මට බුද්ධම හිතුණා. ඒ අම්මා කියනවා මම පන්සලට ගියාට පස්සේ පොයේ දවසේ ඒ හාමුදුරුවෝ කිව්වලු ඕගොල්ලන්ට ගොඩක් බැරි නම් මලක් කිඹින තරම්වත් එක හුස්මක්වත් දවසකට සිහියෙන් ගන්නයි කියන්නේ. ඉතින් මමව කට්ටියකින් දැන් මේ අම්මා කියපු කතාව තේරෙනවද කියලා. දවසට මේ මලක් කිඹින තරම් එක හුස්මක් සිහියෙන් ගන්නට. ඒකත් බැරිද කියලා. ඉතින් අනික් කටේ කියනවා අපි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒක භාවනාව කියලා. මොකද එච්චර තමයි අපිට දෙන්න තියෙන්නේ මේ කොච්චර කරදර තිබුණත් අයි චිත්ත පීඩා තිබිච්චාය, කාමච්ඡන්දේ තිබිච්චාවයි, ව්‍යාපාදේ තිබිච්චාවයි, විහිංසාව තිබිච්චාවයි ඔක්කොමත් ගොජ දාදී එක හුස්මකට මට ආපහු යන්න බැරිද කියලා බලන්න. එක පිම්බීමක් දිහා මට බලන්න බැරිද කියලා බලන්න. එක පියවරක් මට තියන්න බැරිද කියලා බලන්න මේ තීදී. ඒ කියන්නේ අපේ නිවන් දකින්න තියෙන හැකියාව කුසලතාවයේ මේ පෙරපිනේ කිසිම අඩුවක් නැහැ. ඉතින් අපි දැන් උදව් කරන්නේ මේ චිත්තක්ෂණයටද නැත්නම් අනික් කෙලස් ප්‍රතිචිත්ත චිත්තක්ෂණද කියන එක තමයි අසාටිතං සාටිතං හෝති කියලා බුදුහාම සඳහන් කරන දෙන්න එපා මේකේ මේ ඉහඳ තියන්න. දෙන්න එපා මේකේ ඔඩු දුවන්න. එන්නකොටම අයින් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා එක දවසක හරි අපි පටන් අරගත්තොත් මේ අපේ චිත්ත ප්‍රවෘතිය විඥාන ස්රෝතය එක චිත්තක්ෂණයකට මේ කාමච්ඡන්ද ව්‍යාපාද එහෙම නැත්නම් මේ කාම විතක්ක ව්‍යාපාද විහිංසාව විතක්කන චිත්තකේ යන්න පුළුවන් කියන එක පෙන්ලා දෙන්න ඊට පස්සේ අපිට හිතට වගකීමක් දෙන්න පුළුවන් ඔබ මාරපාක්ෂිකද බුද්ධපාක්ෂිකද ධර්මපාක්ෂිකද දවස පුරාවට මේ මායයටද කෙලෙස් වලටද පහඳින්නේ එහෙම නැත්නම් මේ manussකමේ තියෙන මේ කෙලෙස් කපන්න පුළුවන් ශක්තිය ගන්නවද කියලා අභියෝග කරන්න පුළුවන් ඉතින් මෙච්චර අතර බරපතලින් මම මේ හිතවදින්න ඕන නිසා කාවදින්න ඕන නිසා කිව්වට භාවනා කරන පිරිස් දැක්කට පස්සේ මට ලොකු සතුටක් එහෙම නැත්නම් ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා මම හිතුවට වැඩි විශාල පිරිසකට හොඳට සමාධිය තියෙනවා හොඳට සතිය තියෙනවා උත්සාහ කරන පිරිස අතර මම හිතුවේ බොහොම වැඩි මම විශේෂයෙන් මේකේ සතුටටපත් උනේ ඔය පිටකොට්ටේ කරන ඉස්සල්ලා මම එළියට කරලා ගිහිල්ලා කරපු දේශනාවලදී මම බොහෝම සතුටු වුණා මෙච්චර කාර්යබහුල ජීවිත ගත කරන ඊටාම සංකර සංකීර්ණ ජීවිත ගත කරන බොහෝ දෙනෙක් දැනටමත් මේ මේ එක චිත්තක්ෂණය පැය භාගේ හැමාරේ පවත්වන්න පුළුවන්. මුචේ යත්තන ප්‍රශ්න තියෙනවා තාම. ඔය කාම විතක්ක ව්‍යාපාද විසක්ක විහිංසා විතක්ක යන උප්පන්න උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නාදි වාසේති පජහති විනෝදේති බියන්ති කරෝති අනභවං ගමේති කියන ඔය පහාන සංඥාවේ ගියාට ඔය තුන අයින් කරපු ගමන් ඕකේ යට තියෙනවා තව විතක්ක හයක්. ඒක මීට වැඩිය බොහොම සූක්ෂමයි. කෙලින්ම බැලූ බැලමට රාග ගතියකුත් නැහැ, ද්වේෂ ගතියකුත් නැහැ. හැබැයි එව්වා මේ මේ ගෝපාලක සූත්‍රයේ තියෙන එකක් නෙමෙයි මම මේකෙන් පොටක් පාද ගන්න හදන්නේ. එව්වට ගියාම එව්ව මේ විදිහට කාම ව්‍යාපාද විහිංස වගේ ගඳ ගහන එව්වත් නෙමෙයි. බැලූ බැලමට බොහොම සුන්දරව පේන හැබැයි අර තාර වගේම නොමගාරිනවා. ඒ හයයි මේ තුන එකතු කරපුවාම මේවට කියනවා මහා විතර්ක කියලා. මේ මහා විතක්ක වල දුටුපමණින්ම නතර කළ යුතු ලත්තනම ලොප් කරන්න කියන්නේ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක තමයි. නමුත් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක වල දක්ෂ වුණාට පස්සේ ඒ tire අයින් කරාට පස්සේ ඊගාව tire පේනවා. ඒ tire තියෙනවා අමර විතක්ක ජනපද විතක්ක අනවඤ්ඤත් පරිසංයුත් විතක්ක පරානුද්යතා පරිසංයුත් විතක්ක ලාභ සක්කාර පරිසංයුත් විතක්ක වාගේ කියලා විතක්ක වගේක් තියෙනවා බැලුව බැලමට නම් හරීම හිතසුව වාදී ඒ අමර විතක්කේ කියලා කියන්නේ මීට පස්සේ නම් මම ලෙඩ වෙන්නේ නැහැ කියලා ගන්න විතක්කේ. දැන් නම් මේ විදිහට මට ලෙඩ වුණා අර කමාරු ආවා මේ අමාරු ආවේ කෑම හොඳ නැති නිසා මීට පස්සේ නම් මම 100ක් නිරෝගී ජීවිතයක් ගත කරන අමරණීය වෙනවයි කියලා අමර විතක්ක වගේ. ඉතින් ඒක ආවට පස්සේ උඟ දෙනු නිතන හා මේක හරි බොහොම හොඳයිනේ මේක මේ මානසික සෞඛ්‍ය කායික සෞඛ්‍ය ගැන හිතන්නේ කියලා. මොහොත සරුවචනන්ද සඳහන් කරලා තිනවා එක චිත්තක්ෂණයක කවුරු හරි කියනවනම් මට ලෙඩක් නැහැ කියලා පිස්සෙක් කියනවා. ඒ බාලකමට කරන කල්පනා කරන්නේ මොකද අර පොඩ්ඩක් ඊට හම්බෙච්ච ගමන් අපේ හිත තරංග ගන්න හදනවා. සමහර විතක් එනකොටම දැනගන්න ඕනේ මේ කොරන්න බැරි දෙයක් මේ දඟලන්නේ. අර හොඳට සතිය පවත්වන්න පුළුවන් වෙලාවේ මේ අමර විතක්ක හිතනවා. එතන ජනපද විතක්ක කියලා જાතියක් තියෙනවා. හොඳට තේරෙන්න පටන් අර ගන්නවා විවේකීව ඉන්නකොට අර තැන මෙහෙම වෙනවා ඇති මේ තැන මෙහෙම වෙනවා ඇති මම මෙතන හිටියට මොකද කියලා භාවනාවේ හොඳට සියල්ල කරදර නැතුව ඉන්නකොට gedara වෙන දේවල් එහෙම නැත්නම් වෙන භූගෝලීය වෙන වෙන තැන්වල වෙන දේවල් ජනපද විතක්ක කියලා මේවට කියන්නේ. ඒවා ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. හොඳට කල්පනා වෙනවා සීබුද්ධිය මොකද හිත විවේක නිසා. නමුත් වෙන්නේ මොකද්ද මූල කර්මත්තාලේ පන්නනවා. සතිය නැති වෙනවා. මේ බැලුව බැලමට ඉතින් ජනපද විතක්ක නරක දෙයක් නෙවෙයි. ওই ජනපද විතක්ක තමයි රේඩියෝ එක කියන්නේ. ජනපද විතක්ක තමයි පත්තර කියන්නේ. ජනපද විතක තමයි ටෙලිවිෂන් එක කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම කුණු කන්දල් හොයලා අග ලගුඩි ඇඹලුවා වගේ ඇඹලගේ අතර දෙනවා කාපන් කියලා. ඉතින් කෑවට පස්සේ හරි වැඩේ. ඒ නැතුවම බැරි තරමට තියෙන. ඒක නතර කළා මෙහාට පස්සේ ඉව නැති වුණාට පස්සේ මහා හිගයක් එන්න පටන් ගන්නවා. මහා අඩුපාඩුවක් තේරෙන්න පටන් ගන්නවා. ඒ අර සුද්දෙක් ඇවිල්ලා මේ මම දැන් ගෝයන්ක භාවනා ක්‍රමයට ගිහලා දවස් 10ක් ඉඳලා වචනයක්වත් කතා කරන්න දුන්නේ නැතුළු වචනයක්වත් කියවන්නත් දුන්නේ නැතුළු ඉතින් මිස් කරන අල්ලගෙන හිටියලු. දවස් 10 වුණාට පස්සේ ගිහිලා කියනවා දත් මදින්ට අරගෙන දත් බෙහෙත් පෙට්ටියේ තියෙන අන්තිම පුංචි අකුරත් කියවුවලු. අර කියවන තියෙන ආශාව නිසා දත් බෙහෙත් පෙට්ටියේ තියෙන පුංචි අකුරු ලීලා තියෙන ඔක්කොම අල්ලගෙන කියවන්න පටන් අරගත්තලු පේනවලු ඇඟ ඇතුලේ පුදුම හිගයක් තියෙනවා කියලා. ෆුට්බෝල් ගේම්ස් කොච්චර දෝ ගාණක් දාන එක දිගට දවස් ගාණක් බැලුවා. එයාට පස්සේ කල් කලා බල්ලා යා කියනවා මෙන්න බලන්න අපි මේක කොච්චර පුරුදු කරගෙන තියනවද මේක නැතුව හිටියට පස්සේ තමයි තේරෙන්නේ මේ ජනපද විතක්ක කියන එක අපේ හිත කොච්චර පුරවනවද කියලා. ඊගාට තියෙනවා අනමඤ්ඤත්ති පරිසංයුත්ත විතක් කියලා මම මීට පස්සේ නම් කාගවත් බැනුම්ක් අහන්නේ නැහැ කියලා. බැනුම් නාහන්න මම කටයුතු කරනවා කියලා අවඥා නැති හිති නැති જાති හිතවිල්ලක් මම ඇති කරන මම වචනෙන් කරුවක්වත් වරද්ද ගන්නෑ ඊට පස්සේ ක්‍රියාවෙන් වරද්ද ගන්නෑ හිතවිල්ලකින් වරද්ද ගන්නෑ මම ඊට පස්සේ දොස් නැති කෙනෙක් වෙන්න බාටපත් වෙන්න හදනවා කියලා හිතවිලි වගේක් එනවා නිදොස් කෙනෙක් මේ ලොව ඉපදිලා නැත කියලා මේක කරන්න පුළුවන් දේවල් නෙවෙයි අර භාවනාව හරියනකොට ඇති වෙන පිළිල තමයි මේ අනිත් එක තමයි පරානුද්දායතා පාඩ සංයුත්ත විතක්ක. හොඳට භාවනා කළා අර වගේ අරමුණ සමාධිගත වේගනේ පාවන යනකොට හිතෙනවා අනේ මෙච්චර වටන භාවනා ක්‍රමයක් මට හම්බුණා. මේක මගේ අම්මට දෙන්න නැත්තම් මගේ තාත්තට දෙන්න නැත්තම් මගේ ගුරුවරට මේක කියලා දෙන්න නැත්තම් අනේ මගේ දරුවට මේක දෙන්න නැත්තම් අනේ පන්දලේ හාමුදුරන්ට මේ පොතක් ගිහිල්ලා දෙන්න නැත්තම් කියලා ඉතින් අර Tamange බිස්නස් එක පැත්තක තියේදී කොනයි කරත්තේ විකුණලා ගන්සබා බිස්නස් පටන් ගන්නවා. ඉතින් නැගිටින්නේ හෙන්න තොරණක් ගහලා. ඉතින් මෙතන ඉඳලා භාවනා කරන්න පහසුකම් තියෙද්දි මොකද? අර වගේ පරානුද්දායත පාට සංවේදේ. ඉතින් ඒක අහනකොට ඕන කෙනෙක් හිතන්නේ ඉතින් හොඳ දෙයක් නේ. ඉතින් අනුගන අනුකම්පාවක් නේ කෙරෙන්නේ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? අර චිත්තක්ෂණේ පණ. ඒ වාගේම මේ වගේ විතක්ක જાති හයක් සඳහන් කරලා තිනවා ලොකු ස්වාමීන් වහන්සේ මේ තෝරලා පොතක ලියලා තිනවා මේ විතක්කත් එක්ක වැඩිපුර හැප්පෙන්න යන්න එපා. අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නම් ලත්තන ලොක් කරන්න බෑනේ මේ වගේ භයානකම තේරුම් ගන්නයි කියලා තිනවා. අපි දවස පුරාවට ගත කරන්නේ ওই වගේ විතක්ක වගේක් ඇතුව. Tamange වැඩි පැත්තක තියේදී අනුන්ගේ වැඩ ගැනයි රටේ ලෝකේ දේවලුයි මේවා ගැන කල්පනා කරමින්ලා අපි හිතනවා අපි විශාල පුලුල් මනසක් සහිත මානවතාවයෙන් යුක්ත කෙනෙක් කියලා. නමුත් මේ විතක්ක දිගේ යන බව දන්නේ ඇත්තට මේක හරි ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් ගතියකුත් යෝගාවචර ජීවිතය ඉස්සරහට හම්බ වෙනවා. මොකද දැන් මෙතන තියෙන්නේ මනෝ විකාරයක්. මෙතන තියෙන්නේ අහස්මාලිකතන ඉලක්. අන්නේ ටික දන්නේ නැත්නම් ඒ යෝගාවචරය අර අසහටිතං සාටිතං හෝති කියන විදියට ඉහඳ තියෙනකොටම ඉහඳ අරන් දාගත්තේ නැත්නම් තුවාලෙ කුණු වෙනවා. ඉතින් හොඳට බලන්න මේ භාවනායි වැඩපිළිවෙලට ආවත් මේ එකිනෙකා කතා කරනකොට ඒ කතා කරන මාතෘකාවේ කවදාකවත් සතිය තියනවද කියලා. ඒ උනාට දෙන්නේ දැක දෙන්නේ දෙන්නේ දැකපමර කූඹි දෙන්නේ කම්බෙච්චා මොඳ මොන දාලා මොනවද උන් අර කතා කරනවා ගෙපේ හැම යෝගාවචරයකම කුතු කුතු කුතු කුතු ගන්නවා එක එක නයි එක එක නයි එකතු වෙලා ඉතින් ඒගොල්ලෝ හිතනවා මේක මේ හොඳ නෑනේ good morning කිව්වේ නැත්තම් කට්ටිය දැක්කා ඉතින් good morning good evening කියන්න පටන් ගන්නවා මේ ඇවිල්ලා දන්නේ නෑ අර තව මිනිස්සෙක් ඔළුව නරක් කරනවා කියලා විවේක වෙන්න හදන මනුස්සයට එන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ මෙතෙන් ආවට පස්සේ ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් විදිහට හැසිරෙන්නේ කියනවා. කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට හැසිරෙන්නේ කියනවා. යමකමක් කරන්න පුළුවන් වුණත් කොන්දපන් නැති කෙනෙක් වගේ හැසිරෙන්න කියලා කියනවා. තේරුණාට මෝඩෙක් වගේ හැසිරෙන්න කියලා කියනවා. මොකටද මේ? මේ ඉහඳ එන්න ඉඩ තියෙනවා. එකක් මට කිය හැකි මේකෙදී යෝග ජීවිතයේ ප්‍රධාන ප්‍රශ්න තියෙන කායික මානසික නෙවෙයි වාචසික. යෝග ජීවිතේ නඩත්තු කරන යන බැරි ප්‍රධාන දෝරේ ගලන තැන සෝදාපාලුවට ලක් වෙන්නේ වචනෙන් තමයි. කයෙන් කරන එක නම් අල්ලලා හරි නැතකටයකට දඬුවම් කරලා හරි කරන්න පුළුවන්. මනසෙන් කරන එකත් අමාරුයි තමයි. නමුත් භයානකම දේ තමයි රටවට කර වැට බැඳවත් කටවට කර වැට බඳින්න බෑ. නිසා සරුවචනාංශයේ ආපත්‍ය හතරක් දේශනා කළ තිනවා වචනෙට, කයට තුනයි, හිතට තුනයි. ඉතින් එව්වා වචනේ නගන්නේ හිත ඇතුළේ ගොඩාක් විතර්ක කරලා. වචනෙට නැගෙන්නේ මේ ගොජ දානකේ පෙන ටික විතරයි. හැබැයි හැලිය පැහි පැහි තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක නතර කරලා හැලිය පැහෙන එකත් නතර කරනවා කියලා කියන්නේ විශාල දුෂ්කර දෙයක්, සූක්ෂම දෙයක්. නමුත් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු කරන්න ඕනේ. හැබැයි මේක භයානක පැත්තකුත් තියෙනවා. ඒ මොකද ඔය ලාංකිකයෝ ඉන්දියාවේ කට්ටිය එහෙම නැත්නම් ආසියාකරයේ අය තමයි මේ දැකපුවාම කුසු කුසු ගන්න කතිය තියෙන්නේ. පිටරට සුද්ධ සුද්ධ දැක්කම කවදාකවත් hina වෙන්නේ නැහැ කතා කරන්නේ නැහැ. හැන්දාවට සුද්ධ බල්ලෝ අරගෙන ඇවිදින්න යනවා. බල්ලා බල්ලගේ පස්සපැත්ත ඉඹට සුද්ධ සුද්ධට කතා කරන්නේ. බල්ලන්ගේ තියෙනවා ඒ ගතිය දකින්නට හලෝ මචං කියන ගතියක් වගේ පේනවා. ඒ සුද්ධ යන්නේ නිකන් දැක්කෙත් නෑ, දැනෙත් නෑ, කතා කරුවත් ඌට ඇඟට රිදෙනවා වගේ. ඉතින් මේ මනුස්සෙන්ට වෙන්නේ මොකද? දවසට පවුන් 30 40 දීලා, ඩොලර් 30 40 දීලා කවුන්සලින් යන්න වෙනවා. ඒ කතා කරන්නේ නැතුව අර හිර වෙච්ච එක ඉතින් අර අහගෙන ඉන්න මනුස්සයට ගාණක් ගෙවනවා. සාමාන්‍යයෙන් 3000 4000ක් ගෙවන්න ඕනේ පැයට. අර අහගෙන ඉන්න මනුස්සයාට ඒකේ තව දෙල්ලමක් තියෙනවා හැබැයි. යහගෙන ඉන්න මනුස්සයා ඒ වෘත්තීය නිලධාරියෙක්. ඒ මනුස්සයා අරව නැති කරන්න එයා තව කෙනෙක් ගාවට කවුන්සලින් යනවා හැන්දෑවට. ඕගොල්ලෝ කොයි hina වුණාට ඕගොල්ලෝ අහලා බලන්න කවුන්සලින් කරන ඕනම කෙනෙක් මම කියන දේ බොරු කියනවාද කියලා. ඒගොල්ලෝ කරන්නේ ඩොලර් මෙච්චර ගාණක් දීලා අර කුණු කන්දල් ටික තේරම කුණු බාල්දියට දාගන්න. දාගත්තට හරියන්නේ නැහැ ඒක පැහෙනවා. පැහුනට පස්සේ ඒ මනුස්සයා රායර කාවට පුනින්න යන්නේ නැහැ. ඒ මනුස්සයා තව කෙනෙක් ගාවට යනවා. කවුන්සලින් වල. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අහනවා මේ කවුන්සලින් වැඩේ නැත්නම් මේ ෆ්‍රී ඇසෝෂියේෂන් වැඩේ ස්වභාවික මරණයක්ද තියෙන්නේ නැත්නම් કૃත්‍රිම මරණයක්ද කියලා. එයා කියනවා අනිවාර්යයෙන්ම કૃත්‍රිම මරණයක් දෙන්න වෙනවා නැත්නම් කවුන්සලින් වලට දැන් මම යනවා කියලා තුන් මඩ පිස්සු ඇදලා උළුව නරක් වෙලා කාගෙලකට හරි මම කවදා හරි කවුන්සලර් කෙනෙක් වෙලා තමයි නතර වෙන්නේ කියලා කියනවා. එතකොට ඌ එයාට තියෙන්නේ අනුගේ කුණු කන්දල් ටික කණ එකයි. නමුත් සතිය මේ සතිය ඇතුළෙන්ම මේක කරලා දෙනවා. තමන්ගේම ප්‍රශ්නේ තමන්ම දිහා බලලා නොසලී සිටීමේ. ලෙඩක් තමන්මයි, බෙදක් තමන්මයි, බෙහෙතක් තමනුමයි මේ විතර්ක නගිනකොට බලාන ඉන්නවා මේක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මේක පරානුද්දායිත පරිසංවිත විතක්කයක් මේක ජනපද විතක්කයක් මේක අමර විතක්කයක් ඒ විතක්ක මෙහෙමයි මෙහෙමයි කියලා දැනගෙන එකක්වත් නම්බුවට ගන්න. කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක විතරක් නෙවෙයි සෑම විතක්කයක් දිහා බලනකොට අපේ හිත ටෙලිවිෂන් තිරයක් වගේ. නිතරම ටෙලි ඩ්‍රාමා එකක් යනවා. අපිට පුළුවන් නම් පියවර පිටිපස්සට අර මේක දිහා බලන ඉන්න අපරාධ සල්ලි වේදම් කරන්න ඕනේ නැහැ ටෙලිවිෂන් එකක් ගන්න. නිකම්ම ෂෝ එක අහුවෙනවා. හැබැයි නළුවක් තමන් නිරීක්ෂණයක් තමන් විශේෂම සංස්කරණයක් තමන්ගේ ඉතින් මේ නිකන් හීන ලෝකයක ඉන්නා වගේ තමයි තියෙන්නේ. භාවනා විශේෂයෙන්ම ආනාපාන සංසිඳනකොට අපි කියලා වැටෙන්නේ ආධුනිකයා උතෙන්න තමයි. ඒක හීනයක්ද ඇත්තක්ද මේ හිතෙන් පේන දෙයක්ද කරන දෙයක්ද කියලා මොන තාලෙන්වත් තෝරන්න බෑ. විශේෂයෙන්ම මේ සියුම් විතක් වලට යනකොට හරි අමාරුයි තේරුම් ගන්න මම මේ කල්පනා කරලා එන මනෝවිකාරයක්ද ඇත්තක්ද කියලා. නමුත් මට එකක් කියන්න පුළුවන් මේ වගේ විස්තරයක් මේ තරම් මේ ගැඹුරකට හිත ගැන විස්තර යන විස්තර මොන කිසිම ආගමකවත් මොන කිසිම මානසික විද්‍යාවක් ඇත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි තේරවාදී භාවනා පොතේ තරම් විස්තර කොහොක්වත් නැහැ. ඒකේ හරියටම සිටියේ මැදලා පෙන්ලා තියෙනවා. මෙන්න මෙතෙන්ට යනකොට මේක වෙනවා මෙතෙන්ට යනකොට මේක වෙනවයි කියලා බලාගෙන යනකොට අපි මේ මානවයාගේ පොදු ප්‍රශ්නයකට යට වෙලායි තියෙන්නේ මේක පුද්ගලිකකරණය කරන්න කියලා තමයි අපි විඳවන්නේ. මේක ස්වභාවයේ චිත්ත නියාමයක් මේකේ තියෙන කියලා දැනගත්තට පස්සේ අපිට ඒක දිහා බලන්න පුළුවන් නාඩගමක් දිහා බලන්න. හීනයක් දිහා බලන්න වගේ. මායාවක් දිහා බලන්න වගේ. ලීලාවක් දිහා බලන්න වගේ. ටෙලිරාමයක් දිහා බලන්න වගේ බලන්න පටන් ගත්තට පස්සේ දුමාකාර නිදහසක් තියෙන අර ඉහට අයින් කරුවට පස්සේ වගේ තුවාලේ ඒ වගේම සාකච්ඡාවකදී අපි නියම විදිහට sannivedanayak වුණොත් මේ මේ භාවනා කරනකොට හම්බෙන වගේ සෑහලුවක් හම්බෙන හැබැයි වල්පල් කතා කරලා නෙමෙයි ධර්ම සාකච්ඡාව. කමඨාන් සුද්ධ කිරිල්ලකදී. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතය හරි වැදගත් භාවනාවක්. හැබැයි ඒක ඒ ධර්මතාවය යටතේ කෙරෙන්න ඕනේ. ඒ නිසා ගොපල්ලා බලන්න වගේ යෝගාවචරයත් අසාටිතං සාටිතං හෝති කියනවා වගේ ඒ භාවනා ජීවිතයේදී හම්බෙන මේ ප්‍රධාන කෙලෙස් විතක්ක හෝ ඊට යටින් තියෙන ඒ පුංචි විතක්ක හෝ දැනගෙන කටයුතු කරනකොට එnde එnde එnde එnde අර හිතේ ඇතුලේ ගැඹුරේ ඇතුලාන්තයේ තියෙන ස්තර වලට තමයි බහි. බහින්න බහින්න බහින්න මම දකින්න දකින්න දකින්න ඒ වගේ බල බින්දෙනවා. ඒක දකින්න විතරමයි යොණ කරන්න මොනවක්වත් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ සර්පය ටිකක් මේ හුඹ ඇය ඇතුලේ ඉන්නේ කියලා දැනගත්තොත් අපි මේකට මම කියන්නේ නැහැ. මගේ කියන්නේ නැහැ. මගේ ආත්මේ කියන්නේ නැහැ. ඒක දවසේ හැම වෙලාවෙදීම වගේ වෙනවනම් පුළු පුළුවන් වෙලාවෙ කරනවනම් මට එnde end end end මහා කුණු කන්දලයක් අවුව තියෙන තැනකට ඇදලා දැම්මා වගේ ඒක හේම දිරන්න පටන් ගන්නවා විස බීජ නෙවෙයි වැය වෙන්න පටන් ගන්න ඊට පස්සේ කොම්පෝස්ට් වෙන්න පටන් ගන්නවා ඉතින් මේක එක ජීවිතයක් ඇතුළත කරනවා නම් සරුවත් chance සඳහන් කර තියෙනවා කල්ප කෝටි ගණක් ගෙනාව කෙලස් තිබ්බත් අවුරුදු 7කින් දිරවන්න පුළුවන් කියලා දක්ෂණන් දවස් 7ෙන් පුළුවන් කියලා අඛණ්ඩ සතියක් පවත්වනවා නම් දවස් හතෙන් පුළුවන් කියලා. බෝධිරාජ සූත්‍රයේ සඳහන් කරලා තියෙන උදේ දැනගත්තොත් හැන්දෑ වෙනකොට ඒ කුණ කොට දවා හරින්න පුළුවන් කියලා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට විතර ඒ සාමාන්‍ය කාමභෝගයට මේක අදාළ වෙන්නේ නැහැ. මොකද එයා දන්නෙත් නැහැ මේකෙන් වෙන හානිය දන්නෙත් නැහැ. ඉන්නේ පරිබාහිරේ. නමුත් අභ්‍යන්තරගත වෙන්න වෙන්න විපස්සනා කරන්න කරන්න මේක තේරෙන්න පටන් ගන්නකොට පටන් ගන්නකොට තේනවා අපිට මේ ඉතුරුලා තියෙන ජීවිතයේ ඉතුරු පුංචි කාලය ඇතුළත අපිට හම්බෙලා තියෙන මේ සීමිත ප්‍රභවයන් තුළ අපි කොච්චරක් අර පරිස්සම් කරන්න වෙනවද කියන හැම හුස්මක්ම අර පරිස්සම් කරන්න වෙනවා හැම පියවරක්ම අර පරිස්සම් කරන්න වෙනවා හැම ක්‍රියාවක්ම අර පරිස්සම් කරන්න වෙනවා චින සම්පත්තියක් බවට පත් කරගන්න වෙනවා හරියට දක්ෂකම ඇති වුණාට පස්සේ තේරෙයි චින සම්පත්තියක් බවට පත් නොකිරීම දෙවන්නේගේ වගකීමක් නෙමෙයි චින සම්පත්තිය බවට පත් කිරීමත් දෙවන්නේගේ ආධාරයෙන් කරන්නත් බෑ කාටවත් වළක්වන්නත් බෑ නිසා අපි පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ පටන් අරගත්තොත් අපිට ක්‍රමයෙන් ඒ පරිචය ඒ දක්ෂකම ඇති වෙයි. අන්න එවැනි දක්ෂකමක් සඳහාද මේ ධර්මදේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්මදේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාටම චනචි මුදා වේවා කියලා ප්‍රාර්ථනා පැයකමාරට ආසන කාලයක් අපි ධර්ම දේශනාව සඳහා අරගෙන තිනවා. ඉතින් මේ સમાપ્ત කිරීම අවස්ථාවේදී මම මතක් කරනවා වෙන කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් අපි ඒකට අහුම්කන් දෙමු ප්‍රශ්න වශයෙන් හෝ ප්‍රකාශන වශයෙන් නැත්නම් අපි පේන පේන කාටත් පින් පැවණීමේ ඥාතීන් සීපත් කර ගැනීමෙන් සහ අප අපගේ ප්‍රාර්ථනා සීපත් කිරීමෙන් දවසේ දේශනා වාරය સમાપ્ત කරමු කියලා.